බුද්ධාය නමෝ බුද්ධාය නමෝ බුද්ධාය නමෝ බුද්ධාය අද වැඩසටහනත් සුපරිදි පරිදි මේ මාතෘකාවට අදාළ බෞද්ධ වැඩසටහනින් අපි හිත යොමු කරන්න යන්නේ ප්‍රධාන සහ ප්‍රශ්න හැටියට අපේ සලකන අද බුදු ධර්මයේ තියෙන ධර්මානුකූලව අපි වටහා ගැනීමට උත්සාහ කරන බොහොම සංකීර්ණ තැන් කීපයක් निराකරණය ගන්නටයි. දැන් අපි දැක්කා ගියවතාවේදී කොහොමද මේ විඥානය ගැන පැහැදිලි කිරීමක් අපේ ගරුතර ස්වාමීන් වහන්සේ විසින් ඔබ සැමට ප්‍රදානය කරේ කියලා මේ විඥානය කොහෙද හටගන්නේ කියන ප්‍රමාණය. මෙන්න මෙතන අපි දැක්කා කොච්චර වැදගත් තැනක්ද සම්දිස්ථානයක්ද අරටුවක්ද බුද්ධ ධර්මයේ මොකද මේ ඇති වෙන ඇති වෙන නැති වෙන මෙම විඥානය තුලින් අපි හැම දෙයක්ම දකින්නේ අනිත්‍ය ලෙස නෙවෙයි නিত্য සුඛ ආත්ම වශයෙන් මේ දකින මේ ක්‍රමයේ වැරද්ද වටහා දීමට මම හිතන්නේ අපේ ගරුතර ස්වාමීන් වහන්සේ අපිට ඉතා පැහැදිලිව කරා නැතහොත් අපි දකින්නේ සාමාන්‍ය රූප වේදනා සංඥා සංකාර විඥාන වශයෙන්. හැබැයි මෙතන දැක්කේ ඇහැ ඒ දෘෂ්ටිය තුලින් බාහිර දෙයකට යොමු වීමෙන් එතන විඥානයක්, එතන චක්කු විඥානයක් හට ගැනීමෙන් එතන සංඥාවක් ඇති වෙනවා. ඊට පස්සේ අපි දැක්කේ මොකද්ද මෙතනින් වෙන්නේ කියලා චේතනාව, වේදනා, පස්ස, මානසිකාර ඇතිවීමේ ඒ ප්‍රවණතාවය පිළිබඳව මම හිතන්නේ මනාලෙස පැහැදිලි කිරීමක් කරා. මෙතන අදත් එතනට පොඩ්ඩක් අපි යොමු වෙලා බලමු මේ විඥානය පිළිබඳව මම හිතන්නේ අපේ ප්‍රේක්ෂකයන්ට යම් යම් ආයත තිබ්බා මේ පිළිබඳව තව දුරටත් පොඩ්ඩක් හදාරා ගන්න අවශ්‍යතාවයක්. මොකද මේ මෙතන මේ ඇතිවීම නැතිවීම මෙතන ප්‍රත්‍යක්ෂ කරගන්නේ කෙසේද යන්න මම හිතන්නේ මේ තුලින්මත් අපිට භාවනාවක් ඇති කරගත හැකි ලෙස අපිට අපේ ගරුතර ස්වාමීන් වහන්සේ පෙන්වා දුන්නා. මොකද සතිය තුලින් අපි දැක්කා ඉස්සර එම්නම් පෙර වැඩසටහන් කීපය තුලදී කොහොමද මේ කරගන්නේ කියලා ගිය සතියේ වැඩසටහනෙන් කොහොමද අප මේ দমনයක සිත দমনය කර ගැනීම විඥානය පිළිබඳව අවබෝධ කර ගැනීමත් කොහොමද ප්‍රඥාවෙන් මේ දැකීමත් මේකේ තියෙන වැදගත්කම් කීපයක්ම අපේ කරතර ස්වාමීන් වහන්සේ අපිට පැහැදිලි කර දුන්නා. ඉතින් අපි දකින්නේ මේ අද තියෙන දේවල් එක්ක මේ සාමාන්‍ය ආකාරයේ විදිහකට බණ භාවනාදී කරමින් සහ ධර්මය අසුර කිරීමෙන් ඒ තියනවාට වඩා ඒ ගැඹුරත්වය ඒ කොහොමද ඒ වටහා ගැනීම ඒ කර හැකි කෙසේද යන්න සූත්‍ර සම්බන්ධවත් භාවනාවත් එකතු කරගනිමින් කොහොමද මේ භාවනාව සූත්‍ර වලට අදාළ කරගනිමින් මේ සූත්‍ර අපේ බුදුරජාණන් වහන්සේ වදාළ සූත්‍රයන් මේට ඇසුරු කරගෙන ඒ වැරදි නිවැරදි කරගෙන කොහොමද ඉදිරියට යන ගමන අපට පහදා දෙන්නයි. ඉතින් අපි දකිනවා හැම දෙයක්ම සංකත දෙයක්ම නැති වෙනවා. ඉතින් ඒ එක්කම අපි දකිනවා ආර්ය අෂ්ටාංගික මාර්ගයත් සංකත දෙයක් හැටියටත් අපි සැලකුවා. ඒ සැලකීමෙත් එයත් නැතිවීමක් ඇතිවීමක් නැතිවීමක් එතනක් තියෙනවා. ඉතින් සියලු දේම අපි ගනු කරගෙන අපි අද වැඩසටහනත් අපි දිගහරිමු. එතනදිත් අපි මේ විඤ්ඤාණයට ප්‍රධාන තැනක් දීලා ඉන් එහාට අප තව මාතෘකා කීපයක් මේ සංඥා පිළිබඳව කතා කිරීමේදී කොච්චර වැදගත් වෙනවද කියලා එදිනදා ජීවිතේට අපි වටහා ගමු. ඒ වටහා ගැනීමට මම හිතන්නේ අපි පින් කරලා තියෙනවා. අපිට කිරිබස්ගල ඥානාරාම හාඳුරෝ ඉන්නවා. ඥාන ඒ හේතුව කරගෙන මම හිතන්නේ එතන ඒ හරහා අපිට පිළිවත් වෙන්න පුළුවන් මේ පිළිබඳව හොඳ අවබෝධයක් ලබා ගන්න. ඉතින් අද වැඩ සටහනත් පටන් ගන්න පෙර සුපුරුදු පරිදි මම নমස්කාර පූර්වක ගෞතම ස්වාමීන් වහන්සේගෙන් අවසර අවසරයි කියලා වැඩසටහන ආරම්භ කරන්න මම අවසර ගන්නවා. ඉතින් අද වැඩසටහන තුළ අපි ස්වාමීන් වහන්සේ මේ විඤ්ඤාණය පිළිබඳ ස්වාමීන් වහන්සේ මේ අපිට තියෙන පොඩි පොඩි ගැටලු කීපයක් ස්වාමීන් වහන්සේ දැන් මේක අපි දකින රූප වේදනා සංඥා සංකාර විඥාන කියලා ස්වාමීන් වහන්සේ. දැන් හුඟක් වෙලාට කියන්නේ මේ රූපය. ඊට පස්සේ මේක වේදනාවක් බවට පත්වීම වෙනවා. එතකොට රූප වේදනා මේ ගැටීම තුලින් ස්වාමීන් වහන්සේ ගැටීමක් නෙමෙයි මෙතන වෙන්නේ කියලා. මේ හැප්පීමක් නෙමෙයි මේ මේ යම් කිසි විදිහකට මේ එකතු වීම තුලින් යම් කිසි පස්ස මෙතනට එනවා. රූප ඒ තමයි වේදනාවක් හට ගන්නවා. මෙතන සංඥාවක් මතු වෙනවා. ඊට පස්සේ තමයි විඥානය හට ගන්න. අපි සෝයනසේක තනිකරම අනිත් පැත්තට දාලා අපිට පෙන්වා දුන්නා ඊට පැහැදිලිව ඒ ආකාරයෙන් නෙමෙයි මේ පිළිවෙත හටගන්නේ. හටගන්නේ වෙනත් ආකාරයකට විඥානය හටගන්නේ. එහේ චක්කු විඥානය, සෝච විඥානය, ඒනාති වශයෙන් පෙන්වා දීලා එතනින් චේතනාව, වේදනාව ඊට පස්සේ පස්ස මනසිකාර්ය අනාදි වශයෙන් අපිට ඉතා පැහැදිලිව මේක දන්වලා දුන්නා එතකොට අපිට මේ දුන්නෙත් මේලොවත් පරලොවත් ඊළඟ භවයේත් හට ගන්නා විටත් මේ කොහොමද මේ විඥානය සම්බන්ධ කරගෙන ඉදිරියට යන ගමන පිළිබඳව ස්වාමීන් වහන්සේ. දැන් මේ මේ පිළිබඳව අපි දකිනකොට ඇයි ස්වාමීන් වහන්සේ මේ ආකාරයෙන් පෙළ ගැසීමක් වෙලා තියෙන්නේ? අනිත් එක ස්වාමීන් වහන්සේ මේ අර සාති භික්ෂුව ගැන මම දැක්ක මේ විඥානයේ දිගටම ගමන් කරන එකක් කියලා සමහර අයගේ මතයකුත් තියෙනවා. මෙන්න මේ දෙක පිළිබඳව ස්වාමීන් වහන්සේ පොඩි පැහැදිලි කිරීමක් කරලා දෙන්න පුළුවන්ද ස්වාමීන් වහන්සේ? නමෝ බුද්දාය. මම හිතන්නේ මහත්තයා අද ප්‍රශ්නේ සාමාන්‍යයෙන් ඊටාම වටින එකක්. ඒ කියන්නේ ප්‍රශ්න දෙකම අපි පළවෙනි ප්‍රශ්නේ ඉස්සෙල්ලා විසඳගමු. එහෙසම්. දැන් රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන. දැන් මේ රූප, වේදනා, සංඥා, සංකාර, විඥානයේට තමයි මේ පංච උපාදානස්කන්ධය කියලා කියන්නේ. එහෙසම්. එතකොට මේ ඇති වෙන්නේ කෙනෙකුට හැඟීමක් ඇති වෙන්න පුළුවන්. එතකොට රූපයක් රූපය වේදනාව හටගත්තට පස්සේද සංඥාව හටගන්නේ සංඥාව හටගත්තට පස්සේද සංස්කාර හටගන්නේ සංස්කාර හටගත්තට පස්සේද විඥානය හටගන්නේ එහෙම තමයි තියෙන්නේ සෝම සාමාන්‍ය කෙනෙක් සාමාන්‍ය විදිහට හිතන්නේ එහෙම හිතන්නේ එහෙම නමුත් ඒ සිතීම සම්පූර්ණයෙන්ම වැරදි ටිකක් නෙමෙයි සම්පූර්ණයෙන්ම වැරදි අපි ඒක කල්පනා කරලා බලමු ඇයි මේ විදිහට භාග්‍යවතුන් වහන්සේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියලා විඥානේ අන්තිමට දැම්මේ උන්වහන්සේ විඥානය අන්තිමට දැමි මේ නිසා. රූපය අපි රූපයක් හැටියට දැනගන්නත් ස්පර්ශයක් ඇති වෙන්න ඕනේ. වේදනාව අපි දැනගන්නත් ස්පර්ශයක් ඇති වෙන්න ඕනේ. සංඥාව කියන්නේ හඳුනා ගන්නත් ස්පර්ශයක් ඇති වෙන්න ඕනේ. චේතනා පහළ වෙන්නත් ස්පර්ශයක් ඇති වෙන්න ඕනේ. එතන මේ ඔක්කොම තියෙන්නේ ස්පර්ශය ඇතිවීමෙන්. ස්පර්ශය ඇති වෙන විඥානය ඇති වෙන්න ඕනේ. විඥානයකින් තොර ස්පර්ශයක් ඇති වෙන්නේ නැහැ. එතකොට රූප වේදනා සංඥා සංකාර විඥාන කියලා කියන්නේ විඥානයේ ඒ සියල්ලටම මූලිකව උපස්තම්භක වෙන්නේ. සියල්ලේ පදනම නිසායි විඥානේ අන්තිමට දාලා තියෙන්නේ. අර සෝනන්සේ කියවතා කියෝගේ බීජය. බීජය. එතකොට කෙනෙක් නැත්තම් කෙනෙක් මුලා වෙන්න පුළුවන් මෙහෙම. හරි දැන් විඥානේ අපේ ප්‍රශ්නේ කියලා හිතලා. අපේ ප්‍රශ්නේ විඥානේ නෙමෙයි. අපේ ප්‍රශ්නේ අවිද්‍යාව. එතකොට අපි මේ විඥානයේ ප්‍රශ්නේ කියලා හිතුවොත් තමයි මේ අවුල හටගන්නේ. අපේ ප්‍රශ්නේ විඥානය නෙමෙයි. අපේ ප්‍රශ්නේ අවිද්‍යාව. අපි ප්‍රශ්නේ තෘෂ්ණාව. එතකොට දැන් කෙනෙක් හිතන්න පුළුවන් රූප උපත කරන්නේ විඥානයේ චුත වෙනවනේ. එහේ ස්වාමීන් වහන්සේ. එතකොට විඥානයේ චුත වෙනකොට එහෙනම් විඥානයේ යම්කිසි ඒ කියන්නේ විඥාණය මේ අපේ ජීවිතේ නැමැති අපේ ජීවිතේ මේ ශෛලයක් නම් ඒක න්‍යෂ්ටිය වගේ එකක් තමයි විඥාණය. ඒ කියන්නේ විඥාණය මුල් කරගෙන තමයි මේ සියලුම දේවල් ටික ගොනු වෙලා තියෙන්නේ. ඉතින් මේ නිසා කෙනෙක් හිතන්න පුළුවන් හරි රූප වේදනා සංඥා සංඛාරලින් අපි නවත්ත ගත්තා නම් හරිනේ විඥාණයට යන්න නොදී කියලා. සනසී ඒ අදහස තියෙනවා. ඒ අදහස 100% වැරදි. මොකද හේතුව රූප වේදනා සංඥා සංකාර නැහැ විඥානය ස්පර්ශයෙන් ස්පර්ශයට එකතු වෙලා නැත්තම් එතකොට මේ විඥානේ ක්‍රියාකාරීත්වයත් එක්ක බද්ධ වෙලා තියෙන. ඒක තමයි අර බීජ සූත්‍රයේ ප්‍රමාව තියෙන්නේ. විඥානේ බීජයක් වගේ. එතකොට වේදනා සංඥා සංකාර කියන හතර මේ පළවෙනි දේ වගේ කියලා. ඒකට හරි ලස්සන වචනයක් උන්වහන්සේ පාවිච්චි කරනවා. වේදනා සංඥා සංකාර කියන හතරට චතස්සෝ විඥාන තිති විඥානේ පිටින හතර තැන කියලා. එතකොට මේ රූප වේදනා සංඥා සංකාර කියන හතර මේ කුඹුර වගේ. විඥානේ බීජය වගේ. එතකොට විඥානය කියන එක පළවුණොත් තමයි කුඹුරේ සම්පූර්ණ ඝන දිනුව තියෙන්නේ. නැත්තම් කුඹුරක වැඩක් නැහැ නේ. එතකොට තෘෂ්ණාව තමයි බුදුරජාණන් වහන්සේ පෙන්වුවේ ජලය වගේ කියලා. එතකොට පංච උපාදානස්කන්ධය තුල රූප, වේදනා, සංඥා, සංකාර කියලා විඥානේ අන්තිමට දැම්මේ මේ විඥානේ මේ සියල්ලටම පාදක වෙන නිසා. අපි ඒක හරියට නිවැරදි කරගත යුතුයි. අනිත් එක ලෝකෙ කිසිම දවසක ප්‍රායෝගිකව කිසි කෙනෙකුට මේ විඥානයේ ක්‍රියාකාරීත්වය නවත්තන්න බෑ. ඒ කියන්නේ දැන් වේදනා සංඥා සංකාර කියන හතර උපද්දවල විඥාන උපද්දන්නට ඉන්න බෑයි. විඥානේ උපද්දීම නිසා මේ ඔක්කොම තියෙන්නේ. ඒ විදීම තියෙන්නේ ස්පර්ශය ප්‍රත්‍යයෙන්. සංඥාය තියෙන්නේ ස්පර්ශය ප්‍රත්‍යයෙන්. සංස්කාරය තියෙන්නේ ස්පර්ශය ප්‍රත්‍යයෙන්. එතකොට විඥානේ මේකට ඔක්කොම මැදිහත් වෙලා නිසා අන්තිමට විඥානේ දාලා තියෙන්නේ. එතකොට අපි තේරුම් ගන්න ඕනේ එහෙනම් මේ විඥානේ මේ හැම එකකටම සම්බන්ධයි කියලා. විඥාන කියන්නේ වැඩෙන දෙයක්. විඥානය කියන්නේ මේ කර්මානුරූපෝ එක එක එක එක මේ උපතක් කරා යන්න විදිහට හැදෙන එක. ඒක නිසා පබ්ගුණ කියන රහතන් වහන්සේ අහනවා භාග්‍යතුන් වහන්සේ මේ විඥානයේ ආහාරයක් වෙන්නේ කොමකටද කියලා අහනවා. කියනවා මේ භික්ෂුව පබ්ගුණ විඥානයේ ආහාරයක් වෙන්නේ ආයතින් පුනබ්බවාබි නිබ්බත්තිය. නැවත පුනර්භවයකින් ඉපදීම පිණිස උදව් කිරීමක් තමයි විඥානින් කරන්න කියනවා. එතකොට උදව් කිරීම විඥානින් කරගෙන තමයි විඥානීය ආහාරයක් කියලා කියන්නේ. එතකොට දැන් බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ මේ ආහාරය කියලා කියන්නේ පෝෂණ ක්‍රියාවලියට. දැන් අපිට තියෙන ආහාරය තමයි අපේ පැවැත්ම පෝෂණය කරන දේ. දැන් අපි කිරි බොනවා නම් අපි බත් කනවා නම් අපි එළවලු කනවා නම් ඒ අපේ පැවැත්මට අවමනා කරන පෝෂ්‍ය පදාර්ථ සපයන දේ. එතකොට දුකට වමනා කරන පෝෂ්‍ය පදාර්ථ සපයන ප්‍රධාන දෙයක් තමයි විඥානය. ඒක විඥානෙට ආහාරයක් කියන්නේ. එතකොට මේ විඥානයේ ක්‍රියාකාරීත්වය ඇහෙන් රූපේ දකිනකොටම සිද්ධ වෙලා ඉවරයි. කනෙන් ශබ්දය අහනකොටම සිද්ධ වෙලා ඉවරයි. කියන්නේ ස්පර්ශය වෙලා ඉවරයි. නාසයෙන් ආග්‍රහණය කරනකොටම ස්පර්ශය වෙලා ඉවරයි. දිවෙන් රසින්නකට වෙලා ඉවරයි. කයෙන් පහස ලැබනකොට වෙලා ඉවරයි. ඉතින් මනසින් සිතනකොට වෙලා ඉවරයි. මේ කාරණේ බුද්ධ කාලේ පටලවා ගත්තව සාති භික්ෂුව. සාති භික්ෂුව බුදුරජාණන් වහන්සේට කියලා මේ භික්ෂු සංඝයාට කියලා කිව්වා මම පිළිගන්නේ මේ විඥානයේ තමයි මේ මේ භවයෙන් භවයට ගමන් කරන්නේ. එතන කිව්වේ භවයෙන් භවයට ගමන් කරන භවගාමී දෙයක්. සාමාන්‍යයෙන් ඒකේ තියෙන ආත්ම දෘෂ්ටිය. දැන් අපි කියනෝනේ ස්ථිරෝදයක් මේ යනවා කියලා ඔය අන්‍යාගම් වල විස්තර වෙනවනේ. මේ වගේ මේ භවගාමීව ගමන් කරන දෙයක් තමයි විඥානය කියන්නේ කියලා මේ භික්ෂුන් වහන්සේලා මැද්දේ කිව්වා. එතකොට භික්ෂුන් වහන්සේලා මේ සාති භික්ෂුවට කිව්වා මේ ආයතුන් වහන්සේ ඔබ වහන්සේ ඔහොම කියන්න එපා. භාග්‍යතුන් වහන්සේ කිසි දවසක මෙහෙම එකක් දේශනා කළා නැහැ. නෑ නෑ නෑ භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ ඔයම එකක් කියලා මම පිළිගන්නේ කිව්වා. ඒ කාලෙත් ඒතර නම ඊට පස්සේ දැන් භික්ෂුන් වහන්සේට මේක බේරගන්න බෑ. බුදුරජාණන් වහන්සේට ගිහලා එකගෙන යනවා. එකන් ගියන් පස්සේ අහනවා භික්ෂුව ඒ ඔබ කියන මේ භවෙන් භවයට යන විඥානය මොකක්ද කියලා අහනවා. එතකොට කියනවා මේ භාග්‍යතුන් වහන්සේ ඒකෙන් තමයි අපි විඳින්නේ කියනවා. හිස් පුරුෂය කවර කෙනෙකුට නම් මම මෙබඳු ධර්මයක් දේශනා කළා තියෙනවද? මා දේශනා කළා තියෙන්නේ විඥානයේ පටිච්ච සමුප්පන්නයි කියලා නේද? ඒ කියන්නේ පටිච්ච සමුප්පාදයට අයත් පටිච්ච සමුප්පාදයෙන් හටගන්න දෙයක් කියලා නේද? ඊළඟට මම දේශනා කළා තියෙන්නේ මේ චක්කු විඤ්ඤාණ, සෝත විඤ්ඤාණ, ගාහන විඤ්ඤාණ, ජීව විඤ්ඤාණ, කාය විඤ්ඤාණ, මනෝ විඤ්ඤාණ කියලා නේද? ඊට පස්සේ බුදුරජාන් වහන්සේ භික්ෂුන් වහන්සේලාගෙන් අහනවා මහණෙනි මේ සාති භික්ෂුවට මේ බුද්ධ ශාසනයේ යම්තන් රස්නියක් වැඩිලා තියෙනවද කියලා අහනවා. අනේ නෑ භාග්‍යවතුන් වහන්සේ කියනවා. මේ බුද්ධ ශාසනයේ රස්නියක් වැඩිලා නම් මේ කතාව කියන්න බෑ කියනවා. භවෙන් භවයට ගමන් කරන විඥානය තියෙනවා කියන කතාව කියන්න බෑ කියනවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ හරි පැහැදිලි උපමාවක් කියනවා. ඕක තියෙන්නේ මේ මේ මහා තණ්හාසංකේ සූත්‍රය මජ්ක්‍ධිම නිකායේ. එතකොට මේ බුදුරජාණන් වහන්සේ හරි පැහැදිලි උපමාවක් කියනවා. ඒකේ මේ උන්වහන්සේ භික්ෂුන් වහන්සේලා ගන්න මහණෙනි ගින්නක් කැවිලෙනවා දර නිසා දර ප්‍රත්‍යයෙන්. එතකොට මේ ගින්නට මොකක්ද අපි කියන්නේ? ස්වාමීන් මේකට කියන්නේ දර ගින්න කියන්නේ. ගින්නක් කැවිලෙනවා කඩදාසි හේතුවෙන්. නැත්තම් ගොම හේතුවෙන්. එතකොට මේ ගින්නට කියනවා මේ ගොම නිසා හටගන්න ගින්න. කඩදාසි නිසා හටගන්න ගින්න. දර නිසා හටගන්න. ඊට පස්සේ බුදුරජාන් වහන්සේ දේශනා කරන මහණෙනි ගින්න එකයි. නමුත් ගින්නකට ගින්න හටගන්න උපකාර වෙන්නේ ගොමද? ඒ ගොම නාමයෙන් ගින්න හඳුන්වනවා ගොම ගින්න කියලා. ගින්න එකයි. ගින්න හටගන්න හේතු වෙන්නේ දරද? දර නාමයෙන් ගින්න හඳුන්වනවා දර ගින්න කියලා. ගින්න ගින්න එකයි. ගින්න හටගන්න හේතු වෙන්නේ වෙනත් ද්‍රව්‍යයක්. ඒ ද්‍රව්‍ය නාමයෙන් හඳුන්වනවා ගින්න. විඥානයේ එක එකම ස්වභාවයෙන් යුක්තයි. ඇහැද උපකාරයෙන්නේ විඥානයේ හටගන්න ප්‍රධාන වශයෙන් චක්කු විඥානය කියනවා. එතකොට කනද ප්‍රත්‍ය වෙන්නේ ප්‍රධාන වශයෙන් සෝත විඥානයයි කියනවා. නාසයද ප්‍රත්‍ය වෙන්නේ ප්‍රධාන වශයෙන් ගාහන විඥානයයි කියනවා. දිවද ප්‍රත්‍ය වෙන්නේ ප්‍රධාන වශයෙන් ජීවා විඥානය කියනවා. කයද ප්‍රත්‍ය වෙන්නේ ප්‍රධාන වශයෙන් කාය විඥානය කියනවා. මනසද ප්‍රත්‍ය වෙන්නේ ප්‍රධාන වශයෙන් මනෝ විඥානය කියනවා. ඒ ගින්න හටගන්න උපකාරී වෙච්ච ධර්ම වලින් ගින්න හැඳුන්වෙව වගේ විඥානි හටගන්න උපකාරී වෙච්ච ධර්ම. එතකොට මේ විඥානි හේතු නිසා හටගන්නවා. හේතු නැතිවීමෙන් නිරුද්ධ වෙලා යනවා. එතකොට හේතු නිසා හටගන්න හේතු නැතිකම නිරුද්ධ වෙන විඥානය භවගාමී විඥානයක් නෙමෙයි. ඒක වෙනස් වෙනවා. වෙනස් වෙන විඥානයක්. එතකොට දැන් උපතක් කරා යන්න හේතු තියෙන නිසා විඥානේ උපතක් කරා යනවා මිසක් විඥානේ නිත්‍ය වෙලා උපතක් කරා යනවා නෙමෙයි. එතකොට විඥානේ උපතක් කරා යන්න හේතු නැත්තම් විඥානේ නිරුද්ධ වෙනවා. ඒක නිසා පිරිනවම් පානවා කියලා. ඒකද ස්වාමීන් වහන්සේ අනිදස්සන විඥානය කියන එක අනිදස්සන විඥාන කියන්නේ ඒක දැන් අපි ගත්තොත් ඔක අන සමාධියත් එක්ක ඒක තියෙන්නේ විඥානං අනිදස්සනං අනන්තං සබ්බතෝ පබං එත් ආපෝච පඨවි තේජෝ වායෝ නගාදති කියලා. ඒ කියන්නේ දැන් අපේ විඥානේ දැන් සාමාන්‍යයෙන් අපි හටගන්නේ ඇස කන්නාසේ දිවකය මනස හටගන්නේ විඥානේ ක්‍රියාකාරීත්වය තියෙන්නේ රූපේ බැසගෙන. වේදනාවේ බැසගෙන සංඥාවේ බැසගෙන සංස්කාරයේ බැසගෙන ඒ කියන්නේ අපේ විඥානයේ පවතින්නේ කුඹුරේ කුඹුරෙන් ගොඩ අරන් නෙමෙයි කුඹුරේ පවතින්නේ එතකොට මොකද කුඹුර රූප වේදනා සංඥා සංකාර මේකේ බැසගෙන පවතින්නේ එතකොට මේ බැසගෙන පවතිනකොට පඨවි ආපෝ තේජෝ වායු කියන සතර මා ධාතුන්ගේ පිහිටලයි මේ විඥානේ තියෙන්නේ. ඒකයි මේ විඥානේ මෞකසේ බැස ගන්නකට කරුණු හය කරුණු හයක් තියෙන එතන. විඥානේ තියෙනවා, පටිවිආපෝ තේජ වායය තියෙනවා, ආකාශ ධාතු තියෙනවා. එතකොට දැන් අපි ගත්තොත් මේ විඥානේ පිරිසිඳ දැක්කා කියලා. විඥානේ පිරිසිඳ දැක්කා කියන්නේ විඥානයේ ස්වභාවය මුළුමනින් පිරිසිඳ දැක්කේ දුක්ඛාරි සත්‍ය. මොකද විඥානය ඇති දුකට. එතකොට විඥානේ හටගන්න හේතු වෙච්ච කාරණේ ප්‍රහාණය වුණා කියමු. තෘෂ්ණාව නිරුද්ධ වුණා. එතකොට Nirodhe සාක්ෂාත් කළා, මාර්ගය වැඩිලා. එතකොට විඥානයේ ක්‍රියාකාරීත්වය විඥානේ බැස ගන්නෑ. රූපේ බැස ගන්නෙත් නැහැ, වේදනාව බැස ගන්නෙත් නැහැ, සංඥාව බැස ගන්නෙත් නැහැ, සංස්කාරය බැස ගන්නෙත් නැහැ. ඒ යමක බැස ගන්න ස්වභාවයෙන් යුතු විඥානිකුත් නැහැ. එතකොට එතන යමක බැස ගන්න ස්වභාවික විඥානය නැත්තම් ඒ විඥානයේ නිදර්ශනයක් දෙන්න බෑ. අනිදා කියන අර චක්කු විඥානය ඒ ආකාරයෙන් කියන්න බෑ. ඒක කියන්න බෑ. මොකද ඒ කියන්න බැරි ඒ ඔක්කොම තියෙන්නේ යමක පිටලා තියෙන විඥානයට කතා කරන්නේ. අර ස්වාමීන් වහන්සේ කිව්වා අවිද්‍යාසහගත පටිච්ච සමුප්පාදයෙන් හැදිච්ච රටාවට කතා කරන්නේ. දැන් රහතන් වහන්සේගේ විඥානයේ ක්‍රියාකාරීත්වය පටිසම්පාද ඉක්මවා ගියපු එක. පටිසම්පාදේ නෑ. ඒක තමයි අනිදස්සන. ඔව් අනිදස්සන විඥාන කියන්නේ ඒකයි. රහතන් වහන්සේගේ විඥානයට කියන නමක්. ඒතොර රහත් ඵලයක් ලබන්න ඕනේ අනිදස්සන විඥානයට විතරමයි. අනිදස්සන විඥානය හරහාට තියෙන වෙන කාටවත් නෑ. අන අනාත්ම විඥානය කියලා නෑ නෑ. ඒකට කියන්නේ අනන්තං සබ්බතු පබං. ඒක එක අන්තයක් කියන්න බෑ. මේකද මොකද හේතුව? දැන් අපේ මේ විඥානය තුළ මේ මෞඛල විඥානි පිටින් ගණන් කියන්න පුළුවන්. දැන් මේකේ එකක් නැහැ. උපතකට සකස්සිත විඥානයක් නැහැ. අනන්ත සබ්බතෝපබං සර්වාකාර ප්‍රභාස්වරයි. සර්වාකාර ප්‍රභාස්වර විඥාන හේතුව මොකද නික්ලේසි නිසා. එතකොට එත්ත පාතු ආපෝච පඨවි තේජෝ වායු නගාදති. එතන පඨවි ආපෝ තේජෝ වායු මුකුත් පිටින්නේ නැහැ. ඒ විඥාන නිරුද්ධ වෙච්ච ගමන් නිවන මේ අනුපාදිසිත පරිණිරවාණය. එතකොට සෝනන්ස මේකම මෙනෙහි කරන්න පුළුවන් ද අපිට සාමාන්‍ය එදිනදා ජීවිතේ වැඩක් කරගෙන යනකොට දැන් මගේ ඇහැ වැඩ කරන්නේ. මගේ ඇහැ මෙහෙමයි මේක ඇතුණා නැතුණා. දැන් මගේ කනෙන් තමයි මේ සද්දය එන්නේ. එතකොට අර ඒ විදිහට කරන්න ඒ විදිහට කරන්න පොඩු ඒ විදිහට කරන්න කියලා බුදුරජාණන් වහන්සේ වදාළ දේශනා සංවිතනිකයි තියෙනවා. උන්වහන්සේ දේශනා කරනවා මහණෙනි මේ ඇස අනිත්‍ය වශයෙන් දකින්න ඇසට පේන රූප අනිත්‍ය වශයෙන් දකින්න ඇසේ විඥානය අනිත්‍ය වශයෙන් දකින්න, ඇහි විඥාන රූප එකතු වීම ඇසේ ස්පර්ශය අනිත්‍ය වශයෙන් දකින්න, ඒ ස්පර්ශය නිසා හටගන්න විඳීම අනිත්‍ය වශයෙන් දකින්න, සංඥා අනිත්‍ය වශයෙන් දකින්න, සංස්කාර අනිත්‍ය වශයෙන් දකින්න, තණ්හාවත් අනිත්‍ය වශයෙන් දකින්න. දැන් මේ තණ්හාව හේතුප්‍රත්‍යයෙන් හටගන්නේ නැති වෙන දැන්නේ. දැන් උදාහරණයක් අපි කිව්වොත් අපි පුංචි කාලේ ආස කරන එකකටවත් අපි දැන් ආස නැහැ. බුදුරජාණන් වහන්සේ හරි ලස්සනට ඕක රාද කියන භික්ෂුවට දේශනා කළා. රාද සංයුත්තේ. ඒකේ දේශනා කළ රාදය මේ කුඩා දරුවන් පුංචි කාලේ වැලිබත් වෙනව නේද කියලා අහනවා. වැලිබත් වෙනවා. කෝම් පිට්ටු හදනව නේද කියලා අහනවා. හදනවා කියනවා. මේ වැලිබත් වෙන ළමයි ඉතින් පුංචි කාලේ කඩ දානවා, සාරි අඳිනවා, ගමම් බිමන් යනවා තියෙනවනේ. අහනවා මේ රාද මේ පුංචි දරුවන් සෙල්ලමට ඇති ආසාව නැති වෙච්ච ගමන් ඒවා අතින් පයින් කඩලා වීසි කරලා දාලා දුවන්නේ නැද්ද කියලා අහනවා. ආන් එහෙම විකීලනකම් කරොත් මේක ආය ක්‍රීඩා කරන්න බැරි දෙබවට පත් කරන්න කියනවා. හරියම ලස්සන මේ උපමා. ඊට පස්සේ ඒක බුදුජානක දේශනා කරන මහණෙනි මේ දරුවා ළමෙක් ඉපදුනාට පස්සේ දරුවෙක් උපන්නාම මේ දරුවා මව් කිරුවලින් තමයි යැපෙන්නේ. යැපිලා ඊට පස්සේ පොඩි කාලේ මේ දරුවා ආසා කරන්නේ හුලම් පෙටිවලට, සෙල්ලම් කරත්තවලට, සෙල්ලම් අස්පයන්ට, සෙල්ලම්ගුට, සෙල්ලම් අලින්ට ආසා කරගෙන වාසය කරනවා. එතකොට මේ පුංචි කාලේ මේ ළමයිගේ තිබිච්ච ආස කරන දේවල් ඒ ළමයා වැඩෙන්න වැඩෙන්න වැඩෙන්න ඒක නැති වෙනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? ප්‍රිය ප්‍රිය මනාප කාමූප සංහිත රජනීය. කෙලෙස් හටගන්න ඇහෙන් බලන ප්‍රියමනාප රූප, කයින් මෙන්න කඩෙන් අහන ප්‍රියමනාප ශබ්ද, නාසයෙන් ආග්‍රහණය කරන ප්‍රියමනාප රස, දිවෙන් දැනගන්න නාසයෙන් ආග්‍රහණය කරන ප්‍රියමනාප සුවඳ, දිවෙන් දැනගන්න ප්‍රියමනාප රස, කයින් දැනගන්න ප්‍රියමනාප පහසට මේ ආස කරන්න ගන්නවා කියන යෞවනාවදී එනකොට. ඊට පස්සේ මෙයා මේකත් එක්ක කියන වාසය කරන්නේ. එතකොට මෙයා ඒකත් එක්ක වාසය කරද්දී මෙයා තුල ආයේ අර තණ්හාව වැඩෙන දේ මම කියන මට සිද්ධ වෙන්නේ. ඒ තණ්හා වැඩෙන දේ තුල මෙයා වාසය කරනවා කියනවා. එයා නැවත නැවත මේකේ බැස ගන්නවා කියනවා. මොකද්ද ආය කරන්නේ? අභිනන්දති, අභිවදති, අජ්ජෝසාය චිත්තති. යා සතුටින් පිළිගන්නවා, ඒ ගැන ගුණ කතා කරන ඒක චිත්ත බැස ගන්නවා කියන්නේ. දැන් අපි හැමතිස්සෙම ඒක තමයි කරන්නේ. මේ සමස්ත ලෝක ධාතුවේම තියෙන සාමාන්‍ය ක්‍රියාකාරීත්වය තුළ තියෙන ওই තුන විතරයි. අභිනන්දති, අභිවදති, අද්දෝසාය තිට්ඨති. අභිනන්දති කියන්නේ සතුටින් පිළිගන්නවා. අභිවදති කියන්නේ අගය කරනවා. අද්දෝසාය තිට්ඨති කියන්නේ ඊට පස්සේ යාගේ හිතේ මේක හොල්මන් කරන එක හිත බැස ගන්නවා. දැන් අපි ගත්තොත් සාමාන්‍ය රූපවාහිනියක් දිහා බලාගෙන ඉන්න කෙනෙකුට මොන තරම් වෙලද දැන්නීම් තොගයක් යනවාද? ඒ හැම එකකම කියන්නේ මේක ගන්න, මේක හොඳයි, මේක ගන්න, මේක කන්න, මේක රසයි, මේක අඳින්න මේක ලස්සනයි මේක බලන්න මේක හොඳයි. ඒක බලන්න බලන්න මම අභිනන්ද සතුටින් පිළිගන්නවා සහ. මොකද මේක ගැන කතා කරනවා අපි. හරි ෂෝක් එකක් තියෙනවා මෙහෙමයි කියලා. ඊට පස්සේ ඒකේ බැස ගන්න ඊට පස්සේ යාට ඒක ඕනේ. මේ මේ ස්වභාවය තමයි මනස පවත්න්නේ. එතකොට මේ ජනස පෙන්වා දෙනවා මේක තියෙන්නේ ආස්වාදයේ මෙනෙහි කිරීම නිසා. මොකද දැන් අභිනන්දති අභිවදති අජෝසාතිත දෙකෙන් සතුටෙන් පිළිගන්නවා අගය කරනවා එහි බැස ගන්නවා. එතකොට එයාට තියෙන ආස්වාදයේ මෙනෙහි කිරීම පමණයි. එතකොට ආස්වාදයේ මෙනෙහි කරමින් ඉන්න කෙනා තුළ අර විඥාන ක්‍රියාකාරීත්වය පංච උපාදාන ස්කන්ධය බැසගෙන තියෙනවා. ඊටට මුකුත් නැහැ. එතකොට මේ විඥානයේ කර්මාණු රූපේ හැදි හැදි තියෙනවා. හැදි. එච්චරයි තියෙන්නේ. එතකොට දැන් මෙයා බුදුරජාණන් වහන්සේගේ ධර්මය උගන්වන වෙන පැත්තක්. දැන් මේක තමයි තියෙන මේ මොකද්ද මේ අනුශෝතගාමි මේ යන යන රටාව. ඒ තමයි මේ වැල යන පැත්තට මැස්ස ගිහිල්ල. දැන් වැල යන පැත්තට මැස්ස ගහන එක නෙමෙයි ලෝකේ පුරාම තියෙන්නේ. ඒ එතකොට දැන් මේ රටාව යන්නේ. දැන් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තියෙන වැල යන පැත්තට මැස්ස ගිහිල්ලා නෙමෙයි. මීට ප්‍රතිවිරුද්ධ එකක්. කියනවා ආදීනව මෙනෙහි කරන්න කියනවා. ආස්වාද මෙනෙහි කරන්න එපා කියනවා. ආදීන ආදීනව මෙනෙහි කරන්න කියනවා. එතකොට ආදීනව මෙනෙහි කරන්නේ කොහොමද? දැන් යමකට මෙයා ඇලුනද ඇලිච්ච දේ මොකද්ද කියලා විමසන එක. එතකොට මෙයා ද යම් කිසි දෙයක් යා රූපයක් දකින්න නම් එයා ඇසේ බැසගෙන විඥානෙ බැසගෙන වේදනා බැසගෙන සංඥා බැසගෙන තමයි රූපය අල්ලන්නේ. එතන මෙයා මෙනෙහි කරනවා නම් ඇස අනිත්‍යයි, රූපය අනිත්‍යයි, විඥානය අනිත්‍යයි, ස්පර්ශ අනිත්‍යයි කිය කිය. එතකොට දැන් මෙයා ආදීනමයි මෙනෙහි කරන්නේ. මට අතර සොයනස ඒක කියනකොට මට මතක වුණා ගිරිමානන්ද සූත්‍රෙත් තියෙනවා නේද සොයන ආදීනසයි. එතන ආදීන මෙනෙහි කරන එක නා තමයි නිස්සරණයට යන්නේ, අතාරින්නේ. නිස්සරණ කියන අතාරිනවා. එතකොට ආස්වාද ආදීනම නිස්සරණ. මේක තියෙන්නේ බුද්ධ ශාසනයේ විතරයි. භාග්‍යතර මේක නෑ. එතකොට මේ ධර්මයේ කරා යන්න උවමනා කරන දැනුම නිකන් භාවනාවෙන් එන්නේ අනිවාර්යෙන් යා සත්පුරුෂ ආශ්‍රයෙන්, කල්යාණ මිත්‍රයන්ගේ ආශ්‍රයෙන් සද්ධර්මයේ ශ්‍රවණය කරන්න ඕනේ. සෝරසන්න එතන තවත් මට මේ ප්‍රශ්නයකට එන්නේ දැන් අපි ගත්තොත් එහෙම හුඟක් වෙලාවට මේ ශ්‍රද්ධාව කියන එක. මේ දුක හඳ ශ්‍රද්ධාව වැඩි වෙනවා කියලා සමහර අයගේ මතයක් තියෙනවා. මොකද දුක හඳ කොයි දුවන්නේ කිලිම පන්සලට හෝ පොහාට හරි. එතනින් තමයි ශ්‍රද්ධාව හටගන්නේ. පාරමී කියන කතාව පොඩ්ඩක් අයින් වෙලා තියෙනවා. මේක කොහොමද ස්වාමීන් වහන්සේ අපිට ඒ කියන්නේ ඒක නම් මේ සාමාන්‍ය සම්මතයේන කතාවක්. දුක්ඛ උපනිෂ සද්දා කියන එක නෙමෙයි. බුද්ධ දේශනා තුන දුක්ඛ උපනිෂ සද්දා. සද්දා ජාත උපසංකමති වෙන තියෙනවා. ඒක කියන්නේ දැන් සාමාන්‍යයෙන් ඇතුණාට පස්සේ මේ දුක ප්‍රඥා සම්පන්න මනුස්සයා. දැන් මේ গিදර කරදරයක් ඇති වෙච්ච වෙලාවට පන්සලට දුවන එක නෙමෙයි. ඒක මේ නිකන් ওই කඩින් බඩුවක් ගන්නවා වේද මහත්කම් බේතක් ගන්නවා වගේ එකක්. ඒකේ කිසිම වටිනාකමක් නෑ. නෑ ඊට පස්සේ යාගේ වෙච්ච දෙයක් හොයාගන්න නෑ. යාගේ වැඩි හරිය ගිය ගමන. මේ කියන්නේ එහෙම එකක් නෙමෙයි. මේක ප්‍රඥා මේ කියන්නේ යෝනිසෝ මනසිකාරයෙන් යුතු ප්‍රඥා සම්පන්න පුද්ගලයා. ඒ ප්‍රඥා සම්පන්න පුද්ගලයාට යම් යම් අත්දැකීම් ජීවිතයට ලැබෙනකොට ඒ පුද්ගලයා මෙනෙහි කරන්න පටන් ගන්නවා මේ ජීවිතෙන් හැමදේම මෙහෙම ගත කරන්න ඕනද මේකෙන් ඈතර වීමක් නැද්ද කියලා මෙයාට මේ පැවැත්ම පීඩාවක් වශයෙන් දැනෙනවා. ඒක තමයි යාන්තම් දැනෙන දුක. මේ නිසා බුදුවරුන්ගේ ධර්මයේ තුල මේ දුක නෑනේ රහතන් වහන්සේලාගේ ජීවිතය තුල. එහෙනම් මේකෙන් ආත්මෙ දෙන්න ඕනේ. දැන් මේ වගේ එකක් අපි ගමු. ඔන්න බුදු කෙනෙකුගේ ධර්මයක් මෙනෙහි කරනවා. අපි කියමු යා දේවදූත සූත්‍රය. ඊළඟට මේ මේ අසත්පුරුෂ සූත්‍රය. ඉතින් මේ වගේ සූත්‍ර දේශනාව ලැබුවා කියමු. එතකොට මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය අහනකොට සතර අපාය ගැන විස්තර තියෙනවා. විමාන වස්තු, പ്രേත වස්තු මේවත් අහුව කියමු. දැන් මේව අහනකොට දැන් මෙයාට මේ සතර අපාය ගැන භාග්‍යතුන් වහන්සේගේ විස්තරය අහනකොට දැන් මේ දුක දැකලා නැහැ මෙයා. දැන් මෙයාට මතක නැහැ විදපු එක. දැන් මනුස්ස ලෝකෙනේ ඉන්නේ. නෝත්තර සතර අපාය ගැන කියනකොට උන්න දුකක් සතර අපායේ දුකක් තියෙනවා නේද කියලා උන්න බයක් හටගන්නවා. අන්නේ දුක ඇති වෙච්ච ගමන් මේකෙන් මිදෙන්න නම් මම ධර්මයට යන්න ඕනේ කියලා කල්පනා කරනවා. ඒ ප්‍රඥාවයි මේ කියන්නේ. නැතුව මේ ලෙඩ වෙනාම දුවන එක නෙමෙයි. <laughs> දැන් සමහර අයගේ මතයක් තියෙනවානේ. සරලව ඒකෙන් පොඩ්ඩක් ටිකක් පැහැරලා ටිකක් ඊට වැඩිය ගැඹුරු මාත්‍රකාවට යන්න. දැන් මේකේ තියෙනවා මේ විතක්ක සහ ප්‍රපංච මදුපිණ්ඩික සූත්‍රෙත් මේක ගැන කතා කරලා තියෙනවා. ওই සංඥා ඇසුරෙන් මොකද අපි දැක්කොත් එහෙම චක්කු විඥානය ඔක්කොම විඥාන හරහා ওই සංඥා තමයි එන්නේ. සංඥාවල ඇලෙනවා ඇලෙනවා ඊට පස්සේ මෙතන කොහොමද ওই විතක්ක සහ ප්‍රපංච කියන එකේ කොහොමද ඔක සාරාංශය? මේ දැන් අපි මදුපිණ්ඩික සූත්‍රය ගත්තොත් ඕක තියෙන විස්තර කරලා වැඩිපුර මදුපිණ්ඩික සූත්‍රෙනේ. මදුපිණ්ඩික. මදුපිණ්ඩික කියන නම මේ සූත්‍රයට ලැබුණේ බුදුරජාණන් වහන්සේ ඉස්සරහා මේ සූත්‍රේ සාකච්ඡා වුණා. සාකච්ඡා වෙලා ඉවර වුණාම ඒක අහගෙන හිටිය ආනන්ද හාමුදුරුවෝ. ආනන්දම් රාගෙන ඉඳලා කියනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මේ බොහොම මේ බොහොම මේ සාගින්නෙන් ඉන්න මිනිස්සෙකුට මීවදයක් හම්බ වෙනවා. මේ මීවදේ අරගෙන යා කොයි පැත්තෙන් ලෙව කෑවත් රස වැහෙනවා කියලා. ඒ වගේ භාග්‍යතුන් වහන්සේ මේ කතා කරපු ධර්මයේ කොයි පැත්තෙන් ඇහුවත් මිහිරි කියනවා. අර්ථවත් කියනවා. ඒ නිසා මේ ධර්මයට මොකද්ද දාන සුදුසු නම? ආනන්දේ මේකට එනම් දාන්න කියන මදුපිණ්ඩික සූත්‍රය කියලා මේ පිඬු කියලා. එහෙනම් මේ සූත්‍රෙට නම වැටුනේ. එතකොට මේ සූත්‍රය තියෙන්නේ බුදුරජාණන් වහන්සේ කපිලවස්තුවේ වැඩ සිටිද්දී උන්වහන්සේ මහා වනයේට යනවා. කපිලවස්තු නුවර මහා වනයේට යනවා භාවනා විවේකයෙන් ඉන්න වාසය කරන්න. උන්වහන්සේ ගිහලා සතිපට්ඨාන හිත පිහිටුවාගෙන වාසය කරනවානේ. එතකොට දණ්ඩපාණි කියන ශාක්‍ය ශාක්‍යයා ශාක්‍ය නායකයෙක් ශාක්‍ය රජෙක් බුදුරජාණන් වහන්සේ ළඟට එනවා. එයාගේ හැරමිටිය ගගහ එනවා. ඇවිල්ලා අහනවා සමන ගෞතමයන් වහන්සේ කවර දෘෂ්ටිවර දෘෂ්ටියක් රුචි කරනවාද කියලා අහනවා. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරන මම ලෝකයක් එක්ක වාද විවාද කරන්න යන කෙනෙක් නෙමෙයි. මේ යමක් හේතු කරගෙන පුරුෂයා තුල ප්‍රපංච සංඥා සංකාව ප්‍රපංච සංඥාවන් වැඩ කරනවාද මේ ඔක්කොමම නැති කරලා තියෙන්නේ මේක අභාවයටපත් කරලා තියෙන්නේ මේ සප්ත අනුසය අනුසප්තනුසය කියන රාගානුසය, පටිඝානුසය, මානානුසය, ඊළඟට විචිකිච්ඡානුසය, දිත්තාන රාගානුසය, පටිඝානුසය, දිත්තානුසය, මානානුසය, විචිකිච්ඡානුසය, භවරාගානුසය, අවිජ්ජානුසය කියන සප්ත අනුසය. මේවත් මම නැති කරලා තියෙන්නේ. එතකොට මේ ඒ ඔක්කොම මේ ලෝකෙට අනුරු සබර කෝලහල ඔක්කොම නැති කරලා තියෙන්නේ කියලා. එතකොට මේක තේරුන්නේ නැහැ දණ්ඩපාණිට. දණ්ඩස්සලා යසයි මේ කතාව කියලා හඩලා ගියා. බුදුරජාණන් වහන්සේ හවස භික්ෂුන් වහන්සේලාට කියන මෙහෙම වුණා දණ්ඩපාණි මෙහෙම ඇහුවා. මම මෙන්න මෙහෙම උත්තරයක් දුන්නා. එතකොට බුදුරජාණන් වහන්සේ කියනවා භාග්‍යතුන් වහන්සේ මේ ප්‍රපංච සංඥා සංකා වැඩ කරන්නේ නැතුව මේ මේ මනසේ මේක හැසිරෙන්නේ නැති කොහොමද කියලා අහනවා. මේක නැති වෙන්නේ. ඒතර බුදුරජාණන් දේශනා කරන මේක නැති වෙන්නේ ඒක අභිනන්දති, අභිවදති, අජ්ජෝසාතිත්‍යති කියන එක කරන්නේ නැත්තම් නැති වෙනවා. දැන් මේක තවත් ඊට පස්සේ වික්ෂුණාස්ල කතා වෙන අපි මේක අහගෙන යමු, අහගමු. මහා කච්චාන හාමුදුරු ගාවට යන් උන්වහන්සේ ශාස්ත්‍රුන් වහන්සේ වර්ණනා කරලා තියෙනවා. උන්වහන්සේ මේක තෝරලා දී. මහා කච්චාන මහරහතන් වහන්සේ ළඟට සංඝයා ගිහිල්ලා කියන අනේ අපිට මේක විස්තර වශයෙන් කියලා දෙන්න. අනේ එතකොට මහා කස්ස මහරහතන් මහා කච්චාන මහරහතන් වහන්සේ භික්ෂුන් වහන්සේලාගෙන් අහනවා අනේ ඔබ වහන්සේලා සාරවත් අරටු තියෙන අරටු සම්පන්න වෘක්ෂයක අරටු අතහැරලා කොළ රුඩ හැදිනවා වගේ මේ මගේ ළඟට ආවේ. භාග්‍යතුන් වහන්සේ ළඟ ඉඳලා භාග්‍යතුන් වහන්සේ ඉනේ ඥානං ඥානති පස්සම් පස්සේති චක්ක භූතෝ ඥාන භූතෝ බ්‍රහ්ම භූතෝ ධම්ම භූතෝ වත්තා පවත්තා අත්තස නින්නේත අමතස්ස අමතස්ස දාතා ධම්මසාමිත තාගතෝ කියලා බුදුරජාන් වහන්සේට හරියට ප්‍රශංසා කරනවා. ඒ ප්‍රශංසා කළා බලන්නේ මේ මේ ශාස්ත්‍රුත්වයෙන් පිළිසම් ලැබූ ශ්‍රාවකයා සත්පුරුෂ ගතිය. සත්පුරුෂ ගතිය දැන් තමන් උදංගනන්නේ තමන් මේ රහතන් වහන්සේ කියන කොළරොඩු හොයාගෙන මේ අරටුව අතහැරලා ආවා වගේ වැඩක් මේ උනේ සාස්ත්‍රුන් වහන්සේ සම්මුඛයේ භූතා සාස්ත්‍රුන් වහන්සේ මුණ ගැහිච්ච වෙලාවේ කියලා සාස්ත්‍රුන් වහන්සේට කතා කරන ප්‍රශංසාත්මක වචන උන්වහන්සේ තමයි කියනවා ඥානං දානති පස්සම් පස්සති දන්න දේ හරි විදිහට දැනගන්න දැනගත්තු කෙනා දකින දේ හරි විදිහට දැකපු කෙනා ඊළඟට පාවිච්චි කරන චක්කු භූතෝ ඇස හටගත්තු කෙනා ඥාන භූතෝ ඥානය හටගත්තු කෙනා බ්‍රහ්ම භූතෝ ශ්‍රී සත්‍යය හටගත්තු කෙනා ධම්ම භූතෝ ධර්මය හටගත්තු කෙනා වුණොත් තමයි කෙනා හරි විදිහට කියන කෙනා පවත්තා නියම විදිහට මේ ප්‍රවර්තනය කරන කෙනා අත්තස්ස නින්නේත අර්මේ අර්ථය ඇදලා ඉස්සරහට ගන්න උන්නාස කියනවා අමතස්ස දාත අමෘතය දෙන්න උන්නාස කියනවා ධම්මස්සාමි ධර්මයේ ස්වාමී කියනවා තථාගත කියනවා ඇයි උන්නාස අතරලම යාවේ කියලා අහනවා මගෙන් අහගන්න. ඊට පස්සේ නෑ නෑ ඔබ වහන්සේ මෙහෙම භාග්‍යතුන් වහන්සේ ප්‍රශංසා කරලා තියෙනනේ ඔබ වහන්සේට ඒකයි මේ අහගෙන ආවේ කියනවා. ඊට පස්සේ එනම් හොඳයි මම කියන්නම් මේක කියලා ඔන්න දේශනාවේ කියනවා. කොහොමද කියන්නේ? චක්කුම් පටිච්ච රූපේ උපජ්ජති චක්කු විඥාන. ඇසත් රූපයත් නිසා විඥානය හටගන්නේ. ඔන්න. අතන්ට එනවා. චක්කුම් පටිච්ච රූපේ උපජ්ජති විඥාන. ඒක හරි පැහැදිලි. අර කලින් පංචපාස්කන්ධ රූප වේදනා සංඥා සංකාර හට අරන් අන්තිමට විඥානය හට ගන්නවා කියන විග්‍රහය 100%ක් වැරදි. වැරදි. එතකොට 100%ක්ම වැරදි විග්‍රහයක් කියලා අපි ඒක තේරුම් ගන්න ඕන. එතකොට මේ මේ චක්කුංච පටිච්ච රූපේච උපජ්ජති චක්කු විඥාන. සත් රූපයත් පත්තෙන් චක්කු විඥානේ හටගන්නේ. ඊළඟට තියෙනවා පස්සපච්චා වේදම. ස්පර්ශේ ප්‍රත්‍යයෙන් විඳි විඳීම ඇති වේ. යම් වේදේ තං සංජානාති. යමක් විඳීද එය හඳුනා ගනී. එතකොට දැන් අර විඥානයේ ක්‍රියාකාරීත්වෙත් එක්කයි මේ ඔක්කොම යන්නේ. සංඥාව ඇවිල්ලා. දැන් එතකොට දැන් මේක අහන පින්වතුන් හොඳට මතක තියාගන්න ඕන කාරණයක් තමයි දැන් පස්සපච්චය වේදනා ස්පර්ශය ප්‍රත්‍යයෙන් විඳීම කියන එකට විඥානීය ක්‍රියාකාරීත්වය තමයි මේ යන්නේ කියන එක. එහි එහි එතන මම පටලවන තැන. එතන පටලව ගන්නත් තමන්ගේ සිහිය තියෙනවනේ එතන. එතන. විඥානේ හැමතිස්සම ක්‍රියාකාරී. මෙතන විඥාන ක්‍රියාකාරීත්වයත් එක්කයි මේ ස්පර්ශයත් එක්කයි මේ ඔක්කොම තියෙන්නේ කියලා. පස්සපච්චා වේදනා ස්පර්ශය ප්‍රත්‍යයෙන් විඳීම. යම් වේදේති තං සංජානති. යමක් විඳීද හඳුනාගන්නේ එයයි. ඔන්න එතන දැන් මේකෙදී අපි තව පොඩ්ඩක් ඒක අපි විස්තර විභාග කරගත්තොත් මේ කියන්නේ අවිජ්ජාසහගත පුද්ගලයෙක් ගැනයි. ඒ කියන්නේ ආර්ය සත්‍ය අවබෝධ නොකර නොකරපු මේ සංයෝජන ප්‍රහාණය නොකරපු ආර්ය මාර්ගයේ වැඩුණු නැති ඊළඟට සත්‍ය මොකද්ද කියලා තේරුම් ගත්තේ නැති සාමාන්‍ය පුද්ගලයා ගැන මේ කියන්නේ. එතකොට මේ පුද්ගලයා ඇහෙන් රූපයක් දකිනකොට ඇහැ රූපය නිසා චක්කු විඥානය හට ගන්නවා. හට ගන්නකොට ස්පර්ශය ස්පර්ශෙත් එක්ක මේ විඳිනවා. එතකොට යම් වේදිත තං සංජානති. විඳින්නේ යමක්ද ඒක පඩ්ගලයා හඳුන ගන්නවා. එතකොට හඳුම ගනිද්දී ඒ සංඥාව තුළ තියෙන්නේ විපල්ලාසයක්. අපි ඒක මතක තියාගන්න ඕනේ ඒක. ඒක තමයි විපල්ලාසයන් හැටියට හඳුන්වන සංඥා විපල්ලාස. සංඥා විපල්ලාසය. හඳුනගන්නේ යා මොකද්ද හඳුනගන්නේ? අසුබේ සුබ සංඥා. අසුබදී යා හඳුනගන්නේ සුබයි කියලා. <clears throat> ඊළඟට අනිත්‍ය නිත්‍ය සංඥා. අනිත්‍ය උදේ යා හඳුනාගන්නේ නිත්‍යයි කියලා. ඊළඟට දුක්ඛේ සුඛ සංඥා. <clears throat> එයා දුක් උදේ හඳුනගන්නේ සැපයි කියලා. අනත්‍ය අත් සංඥා. අනාත්මෝදී ආත්ම කියලා හඳුනගන්නේ. එතකොට මේ හඳුනා ගැනීම පිළිහිටපු එක්කෙනා තමයි මේක හඳුනාගන්නේ. විඳිනදී. හඳුනාගත්ත ගම මොකද වෙන්නේ? යං සංජානාති තං විතක්කේ. යමක් හඳුනා ගන්නද ඒක විතරක කරනවා. මොකක්ද එයාට කරන්න තියෙන විතරක විතරක තුනයි මහත්ය තියෙන්නේ. කාම විතරක, ව්‍යාපාද විතරක, විහිංසා විතරක. ඔච්චරයි තියෙන විතරක. ඒ තුනකට එකකට වැටෙනවා. එකකට වැටෙනවා. හඳුනා ගන්නකට. එක්ක එයාට කාම විතරකයක්. එක්ක ව්‍යාපාද විතරකයක්. තරහ තරහ ගියකක්. එක්ක විහිංසාව විතරක. මේ ඔක්කොම තියෙන අර අවිද්‍යාසහගත පුද්ගලයාගේ ජීවිතේ තියෙන අවුල මේ තියෙන්නේ. එතකොට මොකද වෙන්නේ? යන් සංජානාති තං විතක්කේති. යමක් හඳුනා ගන්නද ඒක තමයි විතරක කරන්නේ. හඳුනාගත්ත ඉපල්ලාසයක් නේ. එතකොට එයා හඳුනාගත්තේ අසුබ දේ සුබ වශයෙන් නම් අනිත්‍ය දේ නිට්ටය වශයෙන් නම් දුක් දේ සැප වශයෙන් නම් අනාත්ම දේ ආත්ම වශයෙන් නම් එයාට මේ කාම විතරක ව්‍යාපාද විතරක විහිංසා විතරක හැර වෙන විතරක තියෙනවද හද ඒ සංඥායි පරසිතල වෙන විතරක හදන්න බෑනේ යාට එහෙම හැකියාවක් නෑනේ ඒ දැන් සංඥාව අනිත් පැත්තට හැරිලා නැතින කොහොමද යාට ඒ තුළ මේ ප්‍රඥාව පහළ වෙන්නේ ඒක වෙන්න බෑනේ ඒක වෙන්න බෑ එතකොට මොකද වෙන්නේ යම් විතක් තන් විතක් විතක් කරනවා විතක් එතකොට විතර්ක කරපු ගමන් තතෝ නිදානං ඒක තමයි තතෝ නිදානං කියන ඒ මුල් කරගෙන පුරිසා විතක් ප්‍රපංච සංඥා සංකා සමුදාචරಂತಿ ඒ විතර්ක මුල් කරගෙන නොයේක් අ르බුද ප්‍රපංච කියන්නේ එතන අ르බුද නැතුව ඒක මේ වැඩි වැඩිවීමක් නෙවෙයි කලායමක් වැඩිවීමක් මේ අ르බුදය අ르බුදය පටන් ගන්නවා කියන එකයි මේ කියන්නේ කොහොමද පටන් ගන්නෙ හරි ලස්සනයි විස්තරේ අතීත අනාගත පච්චුප්පන්නේසු චක්කු විඤ්ඤේසු රූපේසු අතීතේ එක්ක අතීතයට ගියපු කාරණයක්. එක්ක අනාගත කාරණයක්. එක්ක වර්තමානයේ ඇහෙන් දැකපු රූපයත් එක්ක අල්ලගෙන තමයි ඒක පටන් ගන්න කියන්නේ. ඇහෙන් දැකපු රූපයත්. ඔව් චක්කු විඤ්ඤාස රූපය. ඔව් චක්කු චක්කුයි රූපය. එතකොට ඒක ඇහෙන් දැනගත්තු රූපය ගැන තමයි මේ අරුබුදේ හටගන්නේ. පටන් ගන්න මෙතන. චක්කු දක්කු. එතකොට මේ මේ ඔය ඔය සූත්‍රයේ ওই විදිහට තේරුම් ගත්තේ නැත්නම් මොන අර්ථ කිව්වත් ඒ අර්ථය ගන්න බෑ. එතකොට දැන් මේක චක්කු රූපය සමාන මම නෑ මම මේක තව පැහැදිලි කරන්න. ආයමත් මේක පැහැදිලි කරන්න මේක තේරුම් ගන්න. මොකද මේක මේක හරීම මේ ඒක මර්මස්ථානීය වගේ එකක්. ඒක අපේ අර්බුදේ මේ අර්බුදේ හටගන්නේ කොහොමද කියන එක මේ විග්‍රහය තියෙනවා. එතන තමයි ඇත්තටම තියෙන ගැටලුව. ඔව් ඒකයි මේ තියෙන්නේ. දැන් ඔන්නේ ඇහෙන් රූපේ දකින්නවනේ. අපි කියමු යා ඇහෙන් දකින්නේ අඹගෙඩියක් කියලා. ඔන්න අඹගෙඩියක් දකින්න. එතකොට අඹගෙඩිය තමයි ආ දැකපු රූපේ. එතකොට ඇහැ තියෙනවා. ඔන්න අඹගෙඩිය ඡාය වැටුණා. එතකොට දැන් ඔන්න මෙයාට <clears throat> මේක හඳුනාගත්තා. මේක දැනගත්තා. දැනගත්ත චක්කු විඥානේ. ඔන්න ඇහෙන් රූපේ දැනගත්තා. චක්කු විඥාන හටගත්තා. දැන් ඔන්න විඳිනවා. ශාම කෑවේ නැහැ කියලා ඔන්න හිතනවා කියමු. <laughs> ඔන්න එතකොට හඳුනගත්තා දැන් මින් දැන් දැන් මෙයාට ෆීල්ස් එනවා දැන් විඳිනවා දැන් මේ විඳිනකොට මොකද වෙන්නේ දැන් අඹ කැවෙන එක මොකද මෙයාට මතක් වෙන්නේ අඹේ සුබ සංඥාවන් එන්නේ සුභ සංඥා. මේක ප්‍රපංචයක් ඇතුළත් ගන්න පුළුවන්. නෑ නෑ දැන් සංඥාව මේ. සංඥාව විතරයි. මෙහෙම මෙහෙම පටපට ගාලා එන එක. ඊළඟට මොකද වෙන්නේ මේකත් එක්ක එනවා මෙයාට කාම විතරකයක්. අඹ කන්න ආසාව. ආපු ගමන් එයා කල්පනා කරනවා දැන් මට අඹ ගන්න සල්ලි නෑ මං ඒක ඕරකම් කරනවාද මං කොහොමද මේක ගන්නෙ මං කොයි විදිහට මේක ගන්න දැන් හොතන දැන් ප්‍රපංචය හැදුනා. <laughs> ඒ ප්‍රපංචය හැදිච්ච ගමන් දැන් අඹ සිද්ධිය අතීතයට ගියා. දැන් අපි දැකලා ඉවරයි. නමුත් දැන් අපි කියමු ගමනක් යන ගමන් දැක්කේ. දැන් අපගිඩිය දැක්ක ගහක ඉදිලා තියෙනවා කියන්නේ. දැන් යා සෑහෙන දුර ගිහිල්ලා. නමුත් දැන් අපගිඩියත් එක්ක ප්‍රවංචය හැදිලා ඉවරයි. අරගෝ ඔව් දැන් ඒක අතීතයට ගියා. අතීත දැන් චක්කු විඤ්ඤාණයේ ස්වરૂපේසු. චක්කු විඤ්ඤාණ ස්වરૂපේ ඇතින් ඇසින් දැනගත් රූපේ ගැන. ඇසින් දැනගත් රූපේ. ඇසින් දැනගත් රූපේ ගැන තමයි දැන් මෙයාගේ අ르බුදේ තියෙන්නේ. ඊට පස්සේ යාට මතක් වෙන්න පුළුවන් මම කලිනුත් අප ගෙඩියක් ගෙනාවා ඒක හොරෙන් කෑවා අරුන් මට කන්න දුන්නේ ඕන වෙනතාවයක් එනවා. මේක වැල වගේ ඊට පස්සේ එනවා. දේශනාවේ තියෙනවා මේ ඔක හරි ලස්සනට තියෙනවා දේවදාවිතක සූත්‍රයේ. ඒක තියෙනවා මහණෙනි යම් යම් විතරකයක් බහුල වශයෙන් කරයිද ඒ විතරකයටම සිත නතු වේ කියනවා. එතන ඇල්ලිලා ඉන්නවා. ඔව් ඒකට සිත නැඹුරු වෙලා යනවා. එතකොට මේ උමනාදී අත්පත් කරගන්න එයා කල්පනා කරනවා. ඒකින් මේ ඔක්කොම අරුබුද තියෙන්නේ. එතකොට මේක තමයි පපච්ච සංඥා සමුදාචරන්තිය කියලා කියන්නේ. එතකොට බුදුරජාණන් මේ මහා කච්චාන මහරහතන් වහන්සේ දේශනා කරනවා එහෙනම් මහණෙනි යම් තැනක ඇස ඇද්ද යම් තැනක රූපේ ඇද්ද යම් තැනක ඇසේ විඥානයේ ඇද්ද යම් තැනක ස්පර්ශය ඇද්ද යම් තැනක විඳීම ඇද්ද යම් තැනක සංඥාව ඇද්ද යම් තැනක නෑ මේක මේක මෙහෙමයි තියෙන්නේ. මහන්නේ ආයෂ්පතන් වහන්සේ කියන යම් දෙනෙක් ඇස ඇද්ද? රූපේ ඇද්ද? මේ ඇහි විඥානයේ ඇද්ද? ස්පර්ශය නැමැති පැනවීම සිදුවෙන දෙයක්. යම් තැනක ස්පර්ශය ඇද්ද? විඳීම නැමැති දේ සිදුවන දෙයක්. යම් තැනක විඳීම ඇද්ද? හඳුනා ගැනීම නැමැති දේ සිදුවන දෙයක්. යම් තැනක හඳුනා ගැනීම ඇද්ද විතරක ඇතිවීම සිදුවන දෙයක්. යම් තැනක විතරක ඇද්ද ප්‍රපංච හට ගැනීම සිදුවන දෙයක්. එතකොට මේ ප්‍රපංචය හටගත්තට පස්සේ ප්‍රපංචාරාමතා මිනිස්සයා ඊට පස්සේ කරන්නේ අර ප්‍රපංචය තුර ඇලී වාසය කරනවා. අර විචාරක හිතේ ඉතින් අපි බස් එකක මිනිස්සෙක් වඩලා ඉන්නවා කියමු. ඉතින් පාර යන අර ඔක්කොම බලබල ඉතින් ප්‍රපංච ගොඩෙන් ඉන්නේ. ඇයි අයින් රූපේ දකින්නවා මේක විතරක කරන. ඇයි මේක තෝරා බේරාගෙන මේක කඩ කඩ බලන්න ප්‍රඥාවනේ බන අහලා නැහනේ. එයි එයි. දැන් මේ අසානිත්‍යයි රූපය අනිත්‍යයි විඥාන අනිත්‍ය කියලා මේක මේක වෙන අනිත් පැත්තට හරවන එක එයා අහලා නැත්තම් එයාට තියෙන්නේ මේ යන රටාවෙම යන්න විතරයි. එතන ස්වාමීන් වහන්සේද මොකක් කට්ටයට භාවනා කරන්න වෙලාවක් නැහැ කියලා දිනනවා. මෙන්න මේක අරගෙන අපිට භාවනා කටට පාවිච්චි කරන්න බැරිද ස්වාමීන් වහන්සේ? ඇත්තම මේක භාවනා කටට පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි මේක භාවනා කටට පාවිච්චි කරන්න නම් එයාට තියෙන්න ඕනේ මේ බුදුරජාණන් වහන්සේගේ මේ බුද්ධ දේශනා කරේ පැහැදීම. ඒ පැහැදීම නැතුව නම් කරන්න බෑ. මොකද මේ පැහැදීම නැත්තම් වෙන වෙන එක්කෙනා කියන ඒවා පස්සේ යනවනේ. දැන් තව කෙනෙක් කියනවා ඕහොම කළා හරියන්නේ නැහැ ඔකට. දැන් අපි ගත්තොත් දැන් අපිට පැහැදිලි ආර්ය ශ්‍රාගික මාර්ගය තුළ සීල සමාධි ප්‍රඥා කියන්නේ. ඒතර කෙනෙක් දැන් මෙයාස අනිත්‍යයි, කන අනිත්‍යයි, රූපය අනිත්‍යයි කියලා මෙනෙහි කරද්දී තව කෙනෙක් කරන් කියන්න පුළුවන් ඕහොම මෙනෙහි කළා හරියන්නේ ඔක සමාධියක් වඩලයි කරන්න තියෙන්නේ. ඕක මේ ධ්‍යාන වඩලා කරන්න තියෙන්නේ. ඊට කලින් ඔයා කළා ඔකේ පළක් නැහැ කියලා කිව්වොත් අර ප්‍රඥාව ඒක ඒක ඇත්ත සවන්න සෝන ඔය ඔය ගැටලු හඳ තමයි निराකරණය කරන්න සවනාසිකෙන් උත්තර බලාපොරොත්තු සවනාසි මොකද මොකක් වෙලාට කියනවා සිහිය වඩලා සතිය වඩලා තමයි අනිත්‍ය දුක්ඛනාත්ම වෙන්නේ කරන්නේ මොකද එහෙම එහෙම කියන්නේ යෑම තුල එහෙම මේ අපිට ඒ දැන් බුද්ධ දේශනාව තුළ මම එක හැමතිස්සම කියන්නේ අපි හිත පහදවා ගන්න ඕන කියලා පළවෙනි කාරණේ දැන් ওই වැඩිපුර උපදේශ දෙන්න කියලා කරන්නේ මේ මිනිස්සුගේ හිතේ තියෙන පැහැදීම නැති කරන එකනේ නැති කරලා තමන්ගේ මතේ දාන එකනේ කරන්නේ තමන් පිළිගත්ත මොකක් හරි කුණු ගොඩක් දානවා තමන්ගේ මතේ ධර්ම මාර්ගයේ කොටසක් හැටියට. ඉතින් මිනිස්සු මේ කුණු ගොඩ තමයි පිළිගන්නේ. ඉතින් මේ කුණු ගොඩක් ප්‍රැක්ටිස් කරලා කවදාවත් තුලන්නේ ප්‍රතිඵලයක් ගන්න. නමුත් අපි ගත්තොත් අර අරක කරද්දී අර ස්වාමීන් වහන්සේ කියන්නේ සරලදී. ඔව් දැන් දැන් අපි ගත්තොත් දැන් අපිකම දැන් යාට සමාධියක් වඩා ගන්න හිතේ හයියක් නැහැ කියමු. දැන් එයා විදාස් මේ ආනාපානසතිය වඩා ගන්නත් එයාට වෙලාවක් නැති. මම ආරෝග්‍ය මේක කරගන්න බෑ. එදිනදා දෛනික ජීවිතයේ තත්ත්වය. අපි ගමු දැන් එයාට ආතරයිටිස් හැදිලා කියමු. ඕන්න එයාට වාඩි වෙලා එක දින එක දින එක තැන ඉන්නත් බෑ. නමුත් එයාට මේ අනිත්‍ය මෙනෙහි කිරීම ඇස අනිත්‍යයි රූපය අනිත්‍යයි ඇසේ විඥානය අනිත්‍යයි ස්පර්ශ අනිත්‍යයි බිඳීම අනිත්‍යයි සංඥා අනිත්‍යයි චේතනාන්තයෙන් මෙනෙහි කිරීම මෙයා කළොත් සමහරට මෙනෙහි කිරීම තුලම පංච නීවරණයන්ගේ යටපත් වීමක් වෙන්න පුළුවන්. එතන සමාධියක් වැඩෙන්න පුළුවන් කියන එක. සමාධියක් වෙඩෙන්න පුළුවන්. ඒතර ප්‍රපංචයට යන්නේ නැහැ නේ සිත. ඒක තමයි. එතකොට නෑ එතකොට මෙයාට වෙන්නේ මේ ආයතනවල 100 පිහිටනවා. 100. ආයතනවල 100 පිහිටියොත් එයාට යම්කිසි ප්‍රමාණයකට මේ අනිත්‍ය ස්වභාවය වැටහෙන්න පුළුවන්. එතකොට දැන් ඊළඟට තව කාරණයක් මේක වැදගත් එකක් තියෙනවා. දැන් මේ අනිත්‍ය ස්වභාවය වැටුණාට මේක අල්ලන්න බෑ පටිච්චසමුප්පාදේ දන්නේ නැතුව. මොකද මේ අනිත්‍ය වූ දේ කොහොමද මේ භවප්‍රාත්මකට හැදෙන්නේ කියන ඥාණය Tamanට තියෙන්න ඕනේ. දැන් මේ ඇස අනිත්‍යයි කන අනිත්‍යයි දැන් ඇස විඥාන අනිත්‍ය ස්පර්ශ අනිත්‍ය වේදනා අනිත්‍ය මේක අනිත්‍ය දේවල්නේ මේ අනිත්‍ය දේවල් වුණාට දැන් අර ප්‍රපංචයකට වැටෙලා අතීත අනාගත වර්තමානය තුල අපි ගිලිලා වාසය කිරීම නිසා මේක අපි තෘෂ්ණා බරිත වෙනින්නේ මේ තෘෂ්ණාවෙන් මේ උපාදාන හටගන්නේ ඒතර උපාදානය තුල හටගන්නේ උපතක් පිණිස උපනා කරන භවගාමී පැවැත්මට දේවල්. එතකොට දැන් මෙයා තේරුම් ගන්න ඕනේ මේ වගේ ඒ වගේ රටාවකට තමයි Taman අහුලා ඉන්නේ කියලා. දැන් ඔහොම වෙලා එයාට තේරුණා කියම අනිත්‍ය. දැන් මෙයාට හැම එකක්ම අනිත්‍ය කියලා වැටහෙනවා කියමු. එතකොට වැටෙනකොට එයාට ඇස කරනා සිදුවක මනස රූප වේදනා සංඥා සංකාර විඥාන මේ ආයතන විඳීම ඔක්කොම අනිත්‍ය කියලා වැටුණා කියමු. වැටුණාම මේ වැටෙනුනේ එහෙනම් වැටෙනුනේ මේ නම් මේ අනිත්‍ය දේවල් වල පැවැත්මක් නේද මේ තියෙන්නේ. ඒකට කියන්නේ ධම්මට්ඨිත ඥානය කියලා. අනත්‍ය දේවල් වල පැවැත්මක් නේද මේ තියෙන්නේ කියලා එයාට වැටහෙන්න ඕනේ. මම සුවාන් වුණා කියලා නෙමෙයි. හරි හරි. එයාට වැටහෙන්න ඕනේ ධම්මට්ඨිත ඥානය කියන්නේ ඒක. ඒක આવොත් සුවාන් බව. එයා මාර්ගයට මාර්ගයට මාර්ගයට වැඩි. නමුත් ආ යා මට අනිත්‍ය වශයෙන් වැටුණා මම සුවන් වුණා කියලා මම පස්සින්ම යා ආයෙ ඉන්නේ. එතකොට වෙන්නේ මොකද්ද? එයා දකිනවා මේ අනිත්‍ය වඩනවා කෙනෙක් ඉඳගෙන කියලා. එතන කෙනෙක් අනිත්‍ය වඩනවා කෙනෙක් අනිත්‍ය දකිනවා කියලා කෙනෙකුට එනවා අර හේතුඵල ධම අමතක වෙනවා. එතකොට නාම රූප පරිච්ඡේදය දකින්නේ නැහැ. මේ වෙන්න බෑ ඉතින් එයා ගන්නෙ නැහැ. දැන් එයා හිතනවා මම අනිත්‍ය වඩනවා. මම අනිත්‍යම නෙයි කරනවා. දැන් එයාට මම කියලා කතාවක් ගන්න නැහැ මෙතන. එයා හිතන්නේ ඇස අනිත්‍යයි. ඇස හේතුඵල ධාමිනට ගත්තේ. ඇස නැති වෙනවා. කන අනිත්‍යයි. කන හේතුඵල ධාමෙන් හටගන්නේ. කන නැති වෙනවා. නාසය, දිව, කය, මනස දැන් මේ ආධ්‍යාත්ම ආයතන හයමත් අනිත්‍ය වශයෙන් වඩනවා. බාහිර ආයතන හයත් අනිත්‍ය වශයෙන් වඩනවා. විඥාන හයත් අනිත්‍ය වශයෙන් වඩනවා. වේදනාවත් අනිත්‍ය වශයෙන් වඩනවා. ස්පර්ශයත් අනිත්‍ය වශයෙන් වඩනවා. චේතනත් අනිත්‍ය වශයෙන් වඩනවා. ඒතර මම කතාවක් නෑ. ඒතර එතන අනිත්‍ය වශයෙන් වඩනකොට මේ අනිත්‍ය වල පැවැත්මක් නේද මේ තියෙන්නේ කියන ධම්මට්ඨි ඥානක්. ඊට පස්සේ තියෙනවා තම්පි කය ධම්මං වය ධම්මං විරාග ධම්මං නිරෝධ ධම්මං. එහෙනම් මේ මට යම්කිසි වැටහීමක් වැටුණාද මේකත් අයිති සංස්කාරයකටයි. එතනට ආවේ නැත්නම් යා දෘෂ්ටිගතික මේක හරිය ලස්සට පෙන්වා දෙලා තියෙන සංයුත්නිකායේ චතු චත්තාලිස ඥාන කියන සූත්‍රය. දැන් බලන්නේ බුද්ධ දේශනාව දැනගෙන සිටින් වැදගත්කම. ඒ බුද්ධ දේශනාව දන්නේ නැත්නම් එයාට තියෙන තමන්ට ගැළපෙන විදිහට හදා හදා ඔය කියන්නේ විතරනේ. සනස් ඒකෙන් කියන්නේ සාමාන්‍යයෙන් අපි භාවනාව පටන් ගත්තොත් ඒ භාවනාව ක්‍රමවේදය කරගෙන යනකොට ඒක අපි හැමතිස්සෙම සූත්‍රයට ගලපලා බලන්න ඕනේ. අනිවාර්යයෙන්. මොකද මොකද හේතුව අපි ධර්මයේ සරණ යන්න ඕනේ. ධර්මයේ කියලා ධර්මයේ කියලා කියන්නේ ඇත්තෙම ධර්මයේ කියන්නේ මේ අපේ අත්දැකීම ටෙස්ට් කරන මාපකයක් නෙමෙයි. ධර්මයේ කියන්නේ අපි සරණ යන එකක්. නිසක බවට පත් වෙනුනේ ධර්මයේ ගැනයි. අපේ අත්දැකීම ගැන නෙමෙයි අපි අපි හැමතිස්සෙම තමන්ගේ අත්දැකීම සැකකල යුතුයි. එහේ මේ මාර්ගයේ වඩන්න කැමති යමෙක් ඇද්ද? සීල දිනාම කළ යුතු හොඳම දේ තමයි බුද්ධිමත් නම් තමන්ට ලැබෙන හැම අත්දැකීමක්ම තමන් සැක කළ යුතුයි. ධර්මයේ සැක නොකළ යුතුයි. දැන් වෙන්නේ මොකද්ද? දැන් තමන් මොකක් හරි ගලපලා අදාකලා මොකක් හරි අදා ගන්නවා කියන අවුලක්. දැන් මේ අවුල තියනවාද කියලා බලන පොත් ත්‍රිපිටක දේශනාවල නැහැ. ඊට සිතා එහෙනම් මේවා පස්සේ කාලේ කරපුවා ඔය සංග ඒක ඒක වැරදි විග්‍රහවල යන්නේ ඔය එතකොට මේ වැරදි විග්‍රහ ඔක්කොම යන්නේ Tamange අත්දැකීම කරේ දැඩි ආදානග්‍රාහී වෙලා ග්‍රහණය කරගෙන ඒ අත්දැකීමට පෝෂණය කරන්න පුළුවන් දේවල් හුපුටා ගන්නවා අරගෙන ඒක කියනවා ඉතින් කොච්චරද කියනවා නම් මේ සමහරු කියනවනේ මේ බුදුරජාණන් වහන්සේත් බොරු කිව්වා බුදු සමහර කියන බුදුරජාණන් වහන්සේත් කියලා තියෙන්නේ තමන්ගේ දෙත් පිළිගන්න එපා කියලානේ. තමන්ගේ ඒ කියන්නේ ඒ වගේ අර ධර්මයට තමන්ට වාසි දෙයට ඔක්කොම පාවලා දෙනවා. මේක කරන්න බෑ ධර්මයේ සරණ ගියොත්. සරණ ගියොත්. මේ සරණ යනවා කියන එක මේ දේශී එකක් නෙමෙයි. මේ සරණ යනවා කියන එක ප්‍රඥාව සම්පන්න ශ්‍රාවකෙ කෙනෙක් හිතන්නේ මේ උදේ පාන්දර බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි කියවට පස්සේ හරි පිහිටියා කියලා. එහෙම පිහිටන්නේ නැහැ. ශ්‍රද්ධාව ගැන මම ඇහුවේ ඒක තමයි ස්වාමීනි. සමහර අයගේ මතයක් වෙලා තියෙනවා මේ විදිහට. ඒක ඉඳන් අර වගේ දැන් දැන් අර මේ පංච පාස්කන්ධ විග්‍රහයත් තමයි. ඒක එතකොට බුද්ධ දේශනාව තුළ හරියට බලද්දී හරිම පැහැදිලි. අන්න ඒක එක සූත්‍රදී ස්වාමීනි අනිත් එක තමයි මම හුඟක් වෙලාවට බැලුවේ ස්වාමීනි දැන් දැන් මේ ආකාරයෙන් කියන ගමන් අපි දකින බුදුරජාණන් වහන්සේ මේ එක එක ආයත එක එක පැතිවලින් දීලා තියෙනවා. නාම රූප පැත්තෙන් වෙන හරියටම හරි. ඇයි ඒ ස්වාමීනි? මේක නිසා තමයි මම කියන්නේ. දැන් ඔය දැන් අපිට කියවන්න හම්බ වෙන එක. දැන් ඔන්න බුද්ධ දේශනා කියනවා සමහර සාමනාතරට නාම රූප. සමහර අයට පංච පාදනස්කන්ධ. සමහරට ධාතු ගැන. එතකොට අපි කල යුත්තේ බුදුරජාණන් සරණ යන එක. සරණ යන්නේ කොහොමද? ඒ බුද්ධ දේශනා අපි ඒ අයුරින්ම දරා ගන්නවා. ඒක අපි එක එක දැන් අපි ගත්ත පංච පාදානස්කන්ධයේද පටිසම්පාද ගලපන්නේ කොහොමද පටිසම්පාදයේට නාම රූප ගලපන්නේ කොහොමද කියලා මෙහෙම Tamanට ඕන විදිහට අචාරුව හදන්නේ තියෙන ආචාර්යෝ තියෙන විදිහට ගන්නවා. ඒ කොහොමද කරන්නේ? දැන් බුදුරජාණන් වහන්සේ පටිසම්පාදේ විග්‍රහ කරලා තියෙනවා නම් දරා ගන්නවා මාගේ ශාස්ත්‍රුන් වහන්සේ පටිසම්පාදේ මෙසේ වදාළසේක. බුදුරජාණන් වහන්සේ ආයතනය විස්තර කරලා තියෙනවා නම් භාග්‍යවතුන් වහන්සේ ආයතනය මෙසේ වදාළසේක. බුදුරජාණන් වහන්සේ පංච උපාදාන ස්කන්ධ විස්තර කරලා මෙසේ වදාළා. එහෙම මිසක් අපිට ඕන හැටියට මේක මෙතනට එන්න ඕනේ මෙතනට එන ඕනේ දැන් අපි ගත්ත විද්‍යාත්මක විදියට අර ගලපන්න ගියොත් අවුලක් හට ගන්නවා දැන් අපි ගත්තොත් බුදුරජාන් වහන්සේ ආර්ය ශ්‍රාංගික මාර්ගයේ සම්මා පටන් ගත්තේ දැන් සීල සමාධි ප්‍රඥා වලින් මේක තියෙන එහෙනම් සමාධි සම්මා සංකප්ප අපි අන්තිමට දාමු ඔය එහෙමත් තියෙනවා සමහර කට්ටිය කියනවා පිළිවෙලක් නැහැ මේක ඔව් කියලා කෙලින්ම ගරහනවනේ භාග්‍යතුන් වහන්සේට අභූතෙන් චෝදනා කරනවනේ ඒකට මොකද හේතුව? මෙයාගේ හිත පහදින්නේ නැහැ. මේ විදිහට පිළිගන්න. ඊට වඩා තමන්ගේ වාන්නේ ඇවිල්ලා. අවිද්‍යාව. අවිද්‍යාව. අවිද්‍යාවේ බැසගෙන විද්‍යාව වෙනවා. එහෙම කරන්න බෑ. අවිද්‍යාව බැසගත්තු එක්කනේ නීතමානී වෙන්න බෑ. එතන විද්‍යාවක් හොයන්න බෑ. විද්‍යාව හොයන්න බෑ. අවිද්‍යාව පසගත්තියක් කියනකට මේකෙන් ගැලවෙන්න නම් එයා අවිද්‍යාව තියෙනවා කියලා තමන් ගැන තේරුම් ගන්න ඕනේ. තමන් නිහතමානී වෙන්න ඕනේ. නිහතමානී වෙලා භාග්‍යතුන් වහන්සේගේ ප්‍රඥාව ඉදිරියේ එයා ශ්‍රාවකෙක් වෙන්න ඕනේ. එතකොට ස්වාමීන් වහන්සේ දැන් ඒ ඒකම දැන් ඒ කාලේ ඇයි එහෙම වදාළේ ස්වාමීන් වහන්සේ? සමහර අය සරණ ගියේ නාම රූප, සමහර අය මෙහෙම දාත. ඒකට හේතුව තමයි බුදුරජාණන් වහන්සේගේ බුදු වචින් බලලා උන්වහන්සේ දේශනා කරන්නේ. මෙයාට වැඩිය හුරු මොකද්ද? ඔන්න අන්න ඒකයි. උන්වහන්සේ කියන ආසයනුස ඥානයයි මේ ඊළඟට ඉන්ද්‍රිය පරෝ පරියත්ත ඥානය. මේ ඥාන දෙකෙන් උන්වහන්සේ බලනවා මෙයා මොකද්ද කරන්නේ? බැලලා තියෙන කියලා. බලලා ඒක කතා කරනවා. දැන් ඒක භික්ෂුවක් බුදුරජාණන් වහන්සේ ගාවට ඇවිල්ලා කියනවා ස්වාමීන් වහන්සේ මං හරි කැමතියි භාග්‍යතුන් වහන්සේ උදේකලා වාසය කරන්න. මට පුංචි ආවාදයක් වල තැති කියලා. එතකොට දේශනා කරනවා භාග්‍යතුන් වහන්සේ එහෙනම් භික්ෂුව මම මෙච්චරයි දෙන ආවාදය. අනුපාදීයමානෝ නෑ උපාදීයමානෝ භික්ඛු බද්දෝ මාරස්ස අනුපදීයමානෝ මුත්තු උපාපමතු. ඔය ඇති. ඔය ඇති. ඔය ඇති. දැන් ඒකට උන්වහන්සේ කොච්චර භාග්‍යතුන් වහන්සේගේ එතකොට බලන්න ඒක අර හිතා ගන්න බෑ. ඒ කියන්නේ most amazing scan එකක් උන්වහන්සේට තියෙන්නේ. ඒ scan ඔව්. ඒ කියන්නේ ඒකෙන් උන්වහන්සේ සම්පූර්ණයෙන්ම මේ උන්වහන්සේ අර විනාඩියෙන් ස්කෑන් කරලා ඉවරනේ. විනාඩියක් කියන්නේ ආය කතා කරද්දී ආ ඥාන දෙකෙන් ඔක්කොම බලලා ඉවරයි. යන ඕන දේත් හිතලා ඉවරයි. සුණන් දේශනා කරන උපාදීයමානෝ බික්කවේ බද්දෝ මහරස්ස අනුපාදීයමානෝ මුත්තු පාපමත් ඔය ඇති. ඊට පස්සේ ඒකේ තේරුම භික්ෂුව ඔබ බැඳිලා ගියොත් බැඳිලා යන්නේ මායයට. ඔබ බැඳී නොගියොත් මායයෙන් නිදහස්. භාග්‍යතුන් වහන්සේ මට තේරුණා කියනවා. ආනා භික්ෂුපුට කොහොමද තේරුණේ? භාග්‍යතුන් වහන්සේ රූපයට බැඳිලා ගියොත් මම මායයට බැඳෙනවා. වේදනාවට බැඳුනොත් මම මායයට බැඳෙනවා. සංඥාවට බැඳුනොත් මම මායයට බැඳෙනවා. සංස්කාරයට බැඳුනොත් මම මායයට බැඳෙනවා. විඥාණයට බැඳුනොත් මම මායයට බැඳෙනවා. මේ පංච පාදස්කන්ධේ මම අනිත්‍ය වශයෙන් දුක් වශයෙන් අනාත්ම වශයෙන් අවබෝධ කරලා අතහැරියොත් මම මායයෙන් නිදහස්. හරි භික්ෂුව යන්න කියනවා. තව භික්ෂුන් වහන්සේනමක් වඩිනවා. ඔය විදිහට භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා. භාග්‍යතුන් වහන්සේ වැටුණා කොහොමද? භාග්‍යතුන් වහන්සේ මම මට වැටුණේ ඇසට බැඳුනොත් මායයට. එයාට එයා ගත්තේ ඒක මිට. ඉතින් මේ නිසා එක එක්කෙනාගේ සංසාරي පුරුදු කරපු රටාව. දැන් මේ නිසා දැන් අපි දැන් අපි දැන් දැන් මේ වෙද්දි 2500ක් ඉවර වෙලා. දැන් අපිට තියෙන බොහොම පුංචි වාසනාවක්. අපි මේ සංසාරේ යාන්ත මේ මේ සතර අපාය දුරටුව ගාව ඉඳලා ඉන්න අය මේ. එතකොට අපිට තියෙන්නේ අන්තම් මේකෙන් අත් මිදලා සුගතිය පිහිටන්නත් මේකෙන් එතර වෙන්නත් එකම පිළිසරණ මෙච්චරයි තියෙන්නේ. එතකොට මේකේ අපි හිත පහත ගන්න නැතුව අපි මාන්නෙන් අපි ගොඩනගාගත්තු මතවල හිත පහදගෙන අපි ඒකම අනුන්ට කිව්වොත් මොන අපරාධයක්ද? ඉතින් මේ අපරාධයට වැටෙන්නේ නැතුව අපිට කරන්න තියෙන්නේ බුදුරජාණන් වහන්සේ කෙරේ හිත පහදවන එකනේ. සද්ධාහති තථාගතස්ස බෝධින්. තථාගතයන් වහන්සේගේ අවබෝධය අදාහගෙන තමයි සද්ධාව. එතනට එන්න ඕනේ. එතනට ඉන්නේ තු කරන්න බෑ මේක. එයාට සද්ධානුසාරී වෙන්නත් බෑ, ධම්මානුසාරී වෙන්නත් බෑ, සෝතාපන්න වෙන්නත් බෑ, මොකොත් බෑ. සමලස ඔන්න ඕකටම අල්ලලා මං ඇහුවොත් මෙන්න මේකත් මේ දැන් අපි සෝවාන් ඵලයට ආවහම මාර්ගය දැක්කහම එතන ඊට පස්සේ කියනවා ආයි තියෙන්නේ හත්සරයි ආයි උපදීම තියෙන හත් වතාවක් කියලා. දැන් මේකේ නිත්‍යතාවයක් නැද්ද සෝයනා? නෑ. බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා මේ සෝවාන් ඵලයට පත් වෙන එක්කිනාගේ ස්වභාවය කොටස් තුනකින් යුක්තයි කියනවා. ඒක බීජ කෝලංකෝල සත්තක්කත් පරම. සමහර අය සෝතන් සෝතාපන්න වුණාට එයාගේ ප්‍රඥා ඉන්ද්‍රිය බලවත්. දැන් තියෙන සෝතාපන්න වෙනවා කියලා කියන්නේ දැන් එයාගේ චතුරාර්ය සත්‍ය අවබෝධ වෙලා එයාගේ සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියන තුන තුන ප්‍රහාණය වෙනවා ඊට පස්සේ යාට පිළිනවා ඉන්ද්‍රිය පහ සද්දා විරිය සති සමාධි පඤ්ඤා ප්‍රඥා මේ ඉන්ද්‍රිය පහ පිළිටන්නේ පුරුදු කරපු ගතිගුණ වලට අනුවයි එතකොට බල වෙලාද ඒ අවස්ථාවේදී ඉන්නේ නැහැ. ඒත් නැහැ. නෑ ඉන්ද්‍රිය විතරයි. එතකොට එයා පුරුදු කරපු අනුවයි. සමහරට මේ පුරුදු කරපු ගතිගුණ අනුව මෙයාගේ යෝනිසෝ මානසිකාර්ය හරි ප්‍රබල නම් මෙයාගේ සද්දා, විරිය, සති, සමාධි කියන හතර ඉක්මව යනවා ප්‍රඥාව. එතකොට ප්‍රඥාව බලවත් කරගෙන වාසය කරන්නේ. එතකොට එයාගේ ප්‍රඥාව බලවත් වැඩිකම නිසා ආත්මව හතක් යන්නේ නැහැ එයා. ඒක ආත්මකින් ඉවර වෙනවා. එයාට කියන ඒක බීජය. එතකොට ඒක. එතකොට ස්වාමීන් වහන්සේ එතන මේ දැන් ඒ හතක් කිව්වහම එතන එතකොට එතන දැන් අපි හැම එකක්ම අපි ගන්න සංස්කාර නෑ ඒක නෑ ඒකත් අර අර වගේ විඥානේ අන්තිමට කිව්වම පරිලෝක ගත්තා වගේ තමයි අනිවාර්යයෙන්ම සෝවාන් වෙච්ච එක්කන ආත්මව හතක්ම යනවා කියලා හිතන්නේ. හැමෝම ආත්මව හතක් යනවා. ඒ කියන්නේ උපරිම. ඒකේ තියෙන්නේ කොහොමද? දැන් නෑ නෑ ඒකේ තියෙන්නේ කිංචාපිත්තේ කොන්ති බුසත්පමත්තා නතේ භවං අට්ඨමං ආදියන්ති කියලා. ඔව්හු කොතරම් ප්‍රමාද වුණත් අටවෙනි භවයකට නොයති. කොතරම් ප්‍රමාද වුවත් අටවෙනි භවයකට නොයති. ඒතර බුදුරජාණන් වහන්සේ එතනදී සෝතාපන්න වෙච්ච කෙනාගේ ප්‍රමාදය ගැන යම්කිසි බරපතල අනතුරක් දැක්කේ නැහැ. කොතරම් ප්‍රමාද වුවත් අටවෙනි භවයකට නොයති. ඇයි යාගේ අටවෙනි ඒතකොට මේ මනස එතන දොරටුව විවෘත වෙලා ඉවරයි. එතකොට එතන ඒක එයාට පිටලා තියෙන ඉන්ද්‍රිය ඉන්ද්‍රිය අර පහ ඉන්ද්‍රිය කියලා. අවබෝධ නොකළ ආර්ය සත්‍ය අවබෝධ කරමි කියන එකක් යාගේ හිතේ බැහැලා. ඒ කියන්නේ මේ නොකර එකක් අවබෝධ මොකද යාට පිටන්නේ සත්‍ය ඥානෙ විතරයි. තව තියෙන ඥාන තුනක් කෘත්‍ය ඥාන කෘතඥාන. දැන් සෝතාපන්න වෙච්ච කෙනෙකුට තියෙන සත්‍ය ඥාන. මොකද්ද? දුක කියන එක ආර්ය සත්‍යයක්. දුක හටගෙනිල්ල ආර්ය සත්‍යයක්. දුක්ඛ නිරෝධය ආර්ය සත්‍යයක්. දුක්ඛ නිරෝධගාමිනී ප්‍රතිපද ආර්ය සත්‍යයක්. මේ ආර්ය සත්‍යයක් කියලා මම නිසක භාවයටපත් වෙනවා. දැන් මේ ආර්ය සත්‍යයට කළ යුතු කෘත්‍ය, කළ යුතු දේ තියෙනවා. දුක පිරිසිඳ දැක්ක යුතුයි. අන්න ඒකට තමයි අයිති වේද රූප වේදනා සංඥා සංකාර විඥාන ඊළඟට පඨවි ආපෝ තේජෝ වායෝ ඊළඟට චක්කු සෝත ගාන ජීව කාය මන මේ ඔක්කොම අයිති දුකට. මේක පිරිසිඳ දැක්ක යුතුයි. ඒක අවබෝධ කළ යුතුයි. ඊළඟට දුක්ඛ සමුදය ත්‍රිවිධ තෘෂ්ණාව ප්‍රහාණය කළ යුතුයි. ඊළඟට දුක්ඛ නිරෝධේ නිවන සාක්ෂාත් කළ යුතුයි. දුක්ඛ නිරෝධාමයේ ප්‍රතිපදා ආර්ය ශ්‍රාන්තික මාර්ගයේ වැඩි යුතුයි. මේ ඥානෙ මේ ඇතිවෙච්ච කෙනෙක් කවදාවත් කියයිද මේ සීල සමාධි ප්‍රඥා ආර්ක වෙන්න ඕනේ මේක වෙන්න ඕනේ ඊළඟට සුඛීපස්සක කරන්න පුළුවන් සමාධිය ඕනේ මේවා කියයිද? මේ ඔක්කොම කියන්නේ මේ මාර්ගයේ වැඩිච්ච නැති අවිද්‍යාව සහගතයි නේද? ඒතර අවිද්‍යාව සහගත මනසින් කියනකොට ඒ දෙඩවිල්ල අනිත් සාමාන්‍ය මිනිස්සු හිතනවා ආ මේ ඇත්ත වෙන්නේ නැති කියලා. ඒගොල්ලන්ගේ අර්බුදයට ගැලපෙලා යනෝනේ අර බාහිර අර්බුදේ. තමන්ගේ අවුලට ලැබෙන අවුල ගැලපිලා ගියම පිළිගන්නවා. නිරවුල් වෙච්ච මිනිස්සයා අවුල අවුල හැටියට දකිනවන්නේ මේ අවුල පිළිගන්නේ දැන් ධර්මකාරණාවකින් යම්කිසි කෙනෙක් නිරවුල් නම් එයාට අවුල පේනවා. මේක අවුලක් කියලා. අවුල් සහගත මිනිස්සයාට අවුල පේන්නේ නැහැ. අවුලක් කියවම හා තමන්ගේ දෘෂ්ටියටයි බලන්න ගැළපෙනවද නැද්ද කියලා. ඒ ගැළපීමකට ගන්නවා. බුද්ධ දේශනාවට ගලපන්න තරම් එයා දන්නේ එයා ගලපන්නේ තමන්ගේ මතයට. එහෙම නෙවෙයි ලෝරු විපතී ප්‍රශ්න, සමති විදර්ශනා ප්‍රශ්න, සුක්ඛ විදර්ශක ප්‍රශ්න, ඊළඟට විඥානීය අන්තිමට දාපු ප්‍රශ්නේ ඔක්කොම තියෙන තම තමන්ගේ අවුල්නේ. නෑ ඕ තමයි ඔක්කොම ගැටලු සාමාන්‍යයෙන් මේ මේ අවුල් ටිකට යන්න යන්න නැති වෙන්නේම සිසරගේ. සරණ පිහිටන තියෙන අවස්ථාවමයි නැති වෙන්නේ. ඇයි ඊට පස්සේ භාග්‍යතුන් වහන්සේට තබූතෙන් චෝදනා කරනවා. භාග්‍යතුන් වහන්සේ ඉක්මවා යනවා, ධර්මයේ ඉක්මවා යනවා, ආර්ය සංඝයා ඉක්මවා යනවා, ඉක්මවා කියලා කතා කරනවා. ඊට පස්සේ නැති අවුලකට ගන්නවා. ඒකේ දැන් මම අවුරුදු ගානක් තිස්සේ මහස්ගක් තියෙම මිනිස්සුන්ට මේ බුදුජන් වහන්සේගේ බුද්ධ දේශනා කරේ හිත පහදවන්නමයි. මම දන්නේ මිනිස්සුන්ට මේව අහන්න ලැබෙන්නේ නැහැ. එහෙනම් අපිට මිනිස්සු කෙරේ අනුකම්පාවක් කරන්න තියෙන අපේ දෙයක් අස්වන එක නෙමෙයි බුද්ධ දේශනාවන සලසන එක. ඇයි බුද්ධ දේශනාවේ තමයි තියෙන්නේ සත්‍ය සසරෙන් ඈතර කරපු බලය. ඒක මේ අපේ නිකන් කතාවේ නෑ. නෑ අර ඔක්කොම එකතු කරන්න ගියාම සෝනස ඔතන ඔය පටලවිල්ල වෙනවා. දැන් ඇත්තටම මට මතකයි මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේත් ඔය සීල සමාධි ප්‍රඥා කියනකොට ඕන පැත්තකින් ඕක වඩන්න පුළුවන් කියන මතයනවා. සමහර අයගේ මතය ප්‍රඥා පටන් අරගෙන ඉවර කරලා ආයෙ ප්‍රඥාවට එනවා. ඒක තමයි. ඒ ආර්ය සත්‍ය පිළිබඳ අවබෝධය නැතිකමනේ. ඒකනේ ආර්ය සත්‍ය සම්බන්ධයෙන් එන්න ඕනේ. ඒ සත්‍ය ඥානෙ ඕමනයි. ඒ සත්‍ය ඥාන කෘත්‍ය දෙන්නේ. ඒකයි සෝතාපන්න වෙච්ච එක්කෙනා ගැන බුද්ධ දේශන උපමාවක් තියෙනවනේ. ධර්මාර්ගයේ තියෙන භාගතුන් වහන්සේ උදක උපම සූත්‍රයේ අංගුත්තර නිකේ උපමා තියෙනවා. ඒ උපමාවක තියෙනවා මේ මිනිස්සෙක් ඉන්නවා. ඒ මිනිස්සයා වතුරෙන් උඩට එනවා. එයාට වතුරෙන් උඩට ආවට වතුරෙන් උඩ රැඳිලා ඉන්න බෑ. එයාටට ගෙලිනවා. ඒ වගේ තමයි කියනවා කෙනෙක් ආශ්‍රය කරනකම් කෙනෙකුගේ අවවාද දෙන්නකම් එයා සිල් රකින්නවා. භාවනා කරනවා මේ දහම් රස තංගවටන පොත්පත් කියනවා ඒක එයා රැඳිලා ඉන්න බෑ එයාට ශක්තියක් නැහැ එයා ආයි ගිලිනවා පරණ ලෝකෙට යනවා ඒකේ එයාට කියන්නේ වතුරෙන් උඩට උඩට ආවට නැවතිලා ඉන්න බැරි පුද්ගලෙක් ගිලිනවා තව පුද්ගලෙක් ඉන්නවා වතුරෙන් උඩට එනවා එළොහේ ඉන්නවා එයා පීනන්නේ වටපිට බලන්නේ මුකුත් නැහැ ඒ පුද්ගලයාගේ කියනවා සමහර කෙනෙක් ඉන්නවා යන්තම් ඔය පුරුදු කරන පොඩි ගුණයක් ඒක වර්ධනය වෙන්නේ නැහැ දැන් පොඩි සීලයක් තියෙනවා පොඩ්ඩක් වේ මන් පොතක් පතක් බලනවා චුට්ටක් වේ වන්දනාවක් යනවා නමුත් මේක ඊට ඒ වගේ තමයි යා තව කෙනෙක් ඉන්නවා වතුරෙන් උඩට ඇවිල්ලා මොහොත මැද්දක නනියා ඉන්නේ මොහොතෙන් උඩට ඇවිල්ලා උඩට ආපු ගමන් වටපිට බලනවා දූපත තියෙන්නේ කොයි පැත්තේද සෝතාපන්න වෙච්ච එක්කෙනා කියන එයා කියන වටපිට බලන්නේ. දූපත තියෙන කොයි පැත්තේද? එතකොට සුව වටපිට බලන එක්කිනාට තමයි දූපත තියෙන දිශාව පේන්නේ. දූපත කියන දිශාව දකින්න එක්කෙනා තමයි සෝතාපන්නය කියන. දූපතට ගිහින්නේ නැහැ එතකොට. එතකොට ගිහිල්ලා නැහැ. ගිහිල්ලා නැහැ. දකින්න දිශා. එයාට කෘත්‍යෙන තියෙන කලිත දෙන්නේ. ඊළඟ එක්කද වටපිට බලලා දූපත තියෙන දිශාව බලලා පීනන්න පටන් ගත්ත එක්කෙනා සකදාගාමි කියනවා. ඊට පස්සේ තව එක්කෙනෙක් කියනවා කියනවා පීනලා දූපතට ආසන්න වෙච්ච එක්කෙනා අනාගාමි කියනවා. තව එක්කෙනෙක් කියනවා පීනලා දූපතට ගොඩ වෙච්ච එක්කෙනා රාතන් වාසය කියනවා. කොච්චර පැහැදිලිද මහත්මේ මේ උපමා? භාග්‍යතුන් වහන්සේගේ උපමා. ස්වාමීන් අවසාන වශයෙන් අහන්න මේ අර මම පොඩ්ඩක් අර සංඥාහන්ද ගිරිමානන්ද සූත්‍රයට ගියහන්ද ස්වාමීන් පොඩ්ඩක් එක් ගැන පොඩ්ඩක් සඳහනක් කරන්න පුළුවන් මොකද හොඟක් අය මේක අහනවනේ. මේ ලෙඩ වුණ ඡාය මේ ගිරිමානන්ද සූත්‍රය තේරුම් අරගන්න නෑ ගිරිමානන්ද සූත්‍රයේ අපි ඒක වෙනම සාකච්ඡා කළ යුතු තරම්ම මේ දස සංඥාවේ ඒ කියන්නේ දැන් අපි ආනාපාන සතිය ගත්තත් සම්පූර්ණ විස්තරයක් තියෙනවා ආනාපාන සතිය ගැන. ආනාපාන සතියෙන් අරහත් වෙනකන් විස්තරය තියෙනවා ගිනවනන්දේ. ඒකයි. ඊළඟට ගත්තොත් අපි ගත්තොත් අනත්ත් සංඥා, අසුභ සංඥා, ආදීනව සංඥා, පහාන සංඥා, විරාග සංඥා, නිරෝධ සංඥා, සබ්බ ලෝකේ අනවිරිත සංඥා, සබ්බ සංකාරයේසු අනිච්ච සංඥා, ආනාපාන සති. සංඥා කොච්චර කොහොමද ගන්නෙ? සමහර අය කියනවා විඥාන වලින් පමණයි. නෑ මේ සංඥා මේ මේ සංඥාවෙන් තමයි විපල්ලාස දුරු වෙන්නේ. ওই ඝන සංඥා ඒකේ සංඥා ඝන සංඥාව බුද්ධ දේශනාවක නෑ. ඒක මේ බුරුම මතයක්. ආහා. ඒක මේ බුද්ධ බුද්ධ දේශනාවේ තියෙන ගන්න මේ. එතකොට මේ බුද්ධ දේශනාවේ තියෙන්නේ මේ අර සංඥා විපල්ලාස හතර. සංඥා විපල්ලාස. සංඥා ආත්ම සංඥාවකම ඉතින් ඝන සංඥාවක් කියන ඝන කියන්නේ එක ගුලියට ගන්න එකනේ. ඉතින් ආත්ම සංඥාව තුළ තියෙන එක දැන් ආත්ම සංඥා විස්තර කරන්න කොහොමද? අ රූපං අත්තතෝ සමනුපස්සති. රූපවන්තං වා අත්තං. රූපස්මින් වා අත්තානං සමනුපස්සති. අත්තනිවා රූපං සමනුපස්සති. මේව තමයි හතර ආකාරයට රූපය ගන්න. කොහොමද ගන්නෙ? රූපං අත්තතෝ සමනුපස්සති. රූපය ගන්නවා තමා කියලා. ඒ රූපය පිළිබඳව සංඥ අර රූප සංඥා ආදීන සංඥාවක් නෑ යාට. රූපේ සමා කියලා ගන්නවා. ඒව නැත්නම් ගන්නවා රූපවන්තං වා අට්ඨාන. ආත්මයක් තියෙනවා තමා ළඟ රූපෙන් හැදිච්ච. ඊළඟට ගන්නවා අත්නිවා රූපස්මි. ඊට පස්සේ ගන්න නෑ ආත්මය තුලයි රූපේ තියෙන්නේ. ඔව්. ඊළඟ සක්කාය දිට්ඨිය. ඔව් නෑ සක්කාය දිට්ඨිය තමයි කියන්නේ මම මේ. මෙතන මේ සක්කාය දිට්ඨිය සම්පූර්ණයෙන්ම තියෙන්නේ සංඥා විපල්ලාස තුල. එතකොට යම්කිසි විදියක සංඥා විපල්ලාසී යම්කිසි ප්‍රමාණයකට යාට තේරුණා නම් මේකේ මේ සංඥාව තුල තියෙන්නේ අසුබ සංඥා ඊළඟට අනිත්‍ය සංඥා, දුක්ඛ සංඥා, අනාත්ම සංඥා කියලා එයාට මේ සක්කාදිට්ඨියක් හටගන්න විදිය නැහැ. එතකොට එතනට එන්න බෑ එයාට ආදීන ආදීන සංඥා වඩන්න නැතුව. ආදීන සංඥා වඩන්නම වඩන්න ඕනේ ආදීන සංඥාව. කෙලින්ම එන්න බෑ අසුම සංඥා නෑ නෑ ඒ ඔක්කොම ආදීන සංඥාව ඒවා ඒ ඔක්කොම ඔක්කොම ආදීන ඔව් එතකොට මේ අසුබ සංඥා මේ පහන මේ ඒ ඔක්කොම දැන් පහන සංඥා විරාග සංඥා නිරෝධ සංඥා ඒක මාර්ගේ වඩන එකයි ඒ පහන සංඥා විරාග සංඥා නිරෝධ සංඥා කියන පහන සංඥායි තියෙන්නේ වීරියට. පහන ප්‍රහාණය කරන්න විරාග සංඥා නිරෝධ සංඥා තියෙන්නේ අරහත් ඵලයේ. නෝ නිරෝධ සංඥාව කියලා කියන්නේ දැන් හරීම පැහැදිලි හරිය පැහැදිලි නිරෝධ සංඥා විස්තර කරන්න කොහොමද? ඒතං සන්තං ඒතං පණීතං සබ්බ සංකා සබ්බ සංකාර සමතෝ සබ්බූපදීපටි නිස්සග්ගෝ තනක්ක නිරෝධ නිබ්බාන. ඒ කියන්නේ මෙයයි සාන්ත මෙයයි ප්‍රණීත සියලු සංස්කාරයන් සංසිඳී ගිය තණ්හාව සෙවී ගිය තණ්හාව නිරුද්ධ වී ගිය නිවනයි. එතකොට අරහත් ඵලය තුල තියෙන අන්‍ය සංඥාව කියනවා. ඒකට කියන්නේ නිරෝධ සංඥාව. සංඥා රහිත එකක් නෙමෙයි. සංඥා රහිත නෙමෙයි. නෑ. සංඥා රහිත නම් සංඥා රහිත නම් අසඤ්ඤේ. ඒක ධර්මයේ නෙමෙයි. <laughs> ඒක මේව හරියට හර බුද්ධ දේශනාව පිළිපිට කරගත්තේ නැත්නම් වෙන බාහිර ක්‍රම වලින් ගියොත් මේක අවුලම්ම තමයි. ඒ <laughs> අපිට සෑහෙන වැදගත් වෙනවා මේ මාතුකාරක ස්වාමීන් වහන්සේගේ මේ උපදේශ මත අපිට යන්න යෑමේ හැකියාවක් අඩු ගානේ මේ පාරක් තියෙනවා. එතන දැන් බලන්න දැන් මම කල්පනා කළේ අපි මේ ධර්මයේ කියවල දරාගත්තේ කිව්ව ප්‍රයෝජනෙනේ. අද අපිට මං කියුවේ කියන්නේ බාහිර ලෝකයේ මතවලට අසුනුයි ස්වාධීනව ඉන්න පුළුවන් වෙලා තියෙන එකනේ. දැන් මේ එක එක්කිනා කියන ඔය පච අහගෙන ගියොත් අපිට අපේ අපිට වෙච්ච දෙයක් නැතුයි. ඇයි මේකට අනුබල දෙන්න කවුරුත් නැහනේ. මතවාද ඉදිරිපත් කර කර අවුල් කරන්න ඕන තරම් ඉන්නවා. බුදුරජාන් වහන්සේ කිරේ හිත පහදවා ගන්න කියලා කියන්න කෙනෙක් නැහැ. ධර්මයේ සරණ යන්න කියලා කියන්න කෙනෙක් නැහැ. සංඝයා සරණ යන කියලා කියන්නේ බුද්ධ දේශනාවේ තියෙන විදිහට දරා ගන්න කියලා කියන්නේ. දැන් ඔය අදුපිණ්ඩික සූත්‍රය ගත්තොත් දැන් අර විදිහට ගැඹුරු විදිහට ලස්සනට විස්තර කරන මහා කච්චාන මහරහතන් වහන්සේ ඊට පස්සේ කියනවා මගෙන් දැන් අහපු අහපු විතර සෑයමටපත් වෙන්න එපා. භාග්‍යතුන් වහන්සේ හම්බ වෙලා මගෙන් අහපු කාරණාව කියන්න මම මේ විස්තර කරපු විදිය. කියලා භාග්‍යතුන් වහන්සේ මේ මේ කීප එක අයින් කළ වෙන එකක් කියනවනම් ඒක පිළිගන්න කියනවා. එතකොට තමයි බුදුරජාණන් වහන්සේකට ආයි වික්ෂුන් වහන්සේලා ටික වඩිනවා. ඊළ ස්වාමීන් මෙහෙම වුණා මහාකච්චන මහරහතන් ස්වාමීන් වහන්සේ ගාවට අපි ගියා. මෙන්න මෙහෙම කතාවක් අපි අතර සාකච්ඡා වුණා. උන්වහන්සේ මේ විදිහට විස්තර කරලා දුන්නා. මෙහෙමත් කිව්වා භාග්‍යතුන් වහන්සේ කියන දේ පිළිගන්න මේ මේක ගන්න එපා කියලා. ඒතර කියන නෑ පණ්ඩිතයි වික්තයි විනා විනිතයි විසරදයි මහා කච්චායන මගෙන් ඇහුවත් මම ඔය විදිහටම විස්තර කරන්න ඕක ඔහොම මතක තියාගන්න කියලා. බලන්නේතර සාස්ෘත්‍යයයි ශ්‍රාවකත්වය අතර තියෙන පරතරේ එහෙම බලදි දැන් මොනවද මේ කියන්නේ නේ? ඒසලස් <laughs> එහෙනම් මම ඉදර සොයනස අද වැඩසටහන හමාර කරන්න වෙලා ඇවිල්ලා තිනවා. මම හිතන්නේ අද වැඩසටහනට මටත් නරඹන්න වෙනවා. සැරත් දෙසට තව ටිකක් හොඳට මේක හේතු වටහා ගන්න. මොකද මේකේ කරුණු කාරණා සංකීර්ණ දේවල් කීපයක්ම මේකේ මතුවුණා. මම හිතන්නේ මොකක් අපිට මේ මේ අපි මං කියවතත් ඒක රස රසවත් වලට වඩා මං හිතන්නේ මේ ප්‍රඥාව දිනු කර ගැනීමට වඩා ගැනීමට අපි කාටත් උපකාරී වන දෙයක් හැටියට මොකද මේකේ අර අවුල් වියවුල් කර ගැනීමට අපිට යම් කිසි විදියකට දැන් තියෙනවා මගක් පදනමක් මේ හරහා යන්න. ඉතින් මෙතන ඇත්තටම අපි විතර්ක සහ ප්‍රපංචයන් ගැන කොහොමද මේ සංඥා ප්‍රපංචයට වැටලා මේ කෙරෙහිම නැඹුරු වෙලා මේ ගැන මෙනෙහි කරමින් මෙනෙහි කරමින් ඉඳද්දී ප්‍රපංචයට වැටෙන හැටිත් මේ සංඥා තුලින් ආධුනිකත්වයේ මෙනෙහි කිරීමෙන් කොහොමද අපි හරිමගට යොමු වීමේ හැකියාව ගැන අපි කතා කරේ ඒ වගේම මේ විඥානයේ තියෙන මේ වැදගත්කම මම හිතන්නේ ඒකේ ඒ මේ පිළිඹු වීමෙන් මේ හරහා අයි විඥානයේ අවසානයේ දාලා තියෙන විඥානයේ හැම එකටම සංඥාවකටම යෙදෙන හන්ද මෙන්න මේ සියලු කරුණු කාරණා අන්ත තමයි මේ විඥානය ගැන වටහා ගැනීමේ වැදගත්කම මම හිතන්නේ ගිය වතාවෙත් අපේ නායක ස්වාමීන් වහන්සේ ඉදිරිපත් කිරීමේදී කරේ මේ විඥානය අවුල් කරගත්ත තැන හඳුනා ගැනීමේදී මෙතන ලොකු ප්‍රශ්නයක් බවට පත් වෙන බව. ඉතින් මෙන්න මේ විවිධ මාර්ගයන් ගැන පැහැදිලිව ඒ ලෙසම පිළිගැනීමක් නැතුව එකකට එකක් ගලපා නොගෙන මේක ව්‍යවුල් තත්වයකට ඇති කරගන්න නැතුව අවුල් තත්වයකට මේක निराකරණය කර ගැනීමට බොහොම සරල මාර්ගයක් තමයි මම හිතන්නේ අද වැඩසටහනේ අපි ඊට පාඩමක් හැටියට පෙන්වා දුන්නේ. ඉතින් අද වැඩසටහන නිමා කරන්න පෙර මම හිතන්නේ මට කාලේ ඇවිත් මේ පෙන්වන්න අපේ මේ වැඩසටහන් කීපයම දැන් වෙනකොට CD හැටියට VCD DVD හැටියට ඉදිරිපත් කරලා තියෙනවා නමෝ බුද්ධා වැඩසටහන් කීපයම මේ මහා මේක මේ මහා මෙවුනා ඒ මේ අපි ගත්තොත් එහෙම කරපු මහා මෙවුනාන් කරපු මහඟු කාර්යයක් මම හිතන්නේ මේක අපිට ධර්මයට මේ යම්කිසි එකතු කිරීමක් මෙතනින් කරලා තියෙන්නේ මේ මඟ පෙන්වීම මේ හරහා මම හිතන්නේ තවදුරටත් දැනුවත් කර ගැනීමත් මේ තවදුරටත් බලාගෙන මේ DVD වගේ තැටියක් තිබෙනකොට තමාට විටින් විට මේ දවා ගැනීමෙන් මම හිතන්නේ තවත් තමාගේ වර්ධනය ප්‍රගුණ කර ගැනීමට අවස්ථාවක් ලැබෙනවා. ඉතින් මේක මෙම මේ පූජ්‍ය කිරිපතුන් ඥානන්ද ස්වාමින් වහන්සේ දැන් වෙන තාක් අපිට කරපු මේ මඟ පෙන්වීම උපදේශ මාලාව මෙහි කැටි කරලා තියෙනවා. මෙය ලබා ගන්න පුළුවන් ගත්තොත් එහෙම මම හිතන්නේ පොල්ගහවිලෙන් සහ අද කොළඹ බොරල්ල YMBA YMBA පුස්තකාලයෙන් මොකද මේට හේතු වුණේ කීප දෙනෙක්ම අපේ ප්‍රේක්ෂකයන් අපිට කතා කළා මේක තියනවාද මෙම DVD එකට තියනවාද ඒ ලබාගත්තේ හැකිද ඒ ලබා ගැනීමට අපි යම් කිසි පිළිනමක් කරලා තියනවාද මේ වෙන දේවල් අපින් ඇහුවා මම හිතන්නේ ඒ වෙනුවෙන් තමයි මේක අපි මේවට ලබලා දීලා තියෙන්නේ මහා මේක මේ සංස්කරණය කොට එකතු කළා මේ සීල දෙයක්ම අපි තවදුරටත් අපේ අධ්‍යාත්මක ගුණ වගාව තවදුරටත් ඉදිරියට ගෙන යන්න. ඉතින් මම හිතන්නේ ඒකට බොහොම අපි පින් කියන්න ඕනේ ඒ ආයතනයේ සහ ඒ සියලු දෙනාට මේ එකතු කළා කරපු සියලු දෙනාටම. ඉතින් අද වැඩසටහන දිමා කරන්න පෙර ස්වාමීන් වහන්සේගෙන් මම අවසර ඉල්ලනවා වැඩසටහන සමත්ත කරන්න. එන ඒත් අප ඔබ වෙතට ලබන ප්‍රාස්පතින්දාත් 9:45ට මේ වෙලාවටම අපි නැවත තවත් වැඩසටහනක් තවත් පියවරක් එක්ක අපි ඔබේ නිවසට එනවා. ඉතින් ඒ එන තාක් ඔබ සියලු දෙනාටම නමෝ බුද්ධාය. නමෝ බුද්ධාය නමෝ බුද්ධාය නමෝ බුද්ධාය නමෝ බුද්ධාය නමෝ බුද්ධාය නමෝ බුද්ධාය නමෝ බුද්ධාය නමෝ බුද්ධාය নমো বুদ্ধায় নমো বুদ্ধায় নমো বুদ্ধায়